අබිනිග්ගන්හි තබ්බං අබිනිසීප නිප්පීදී තබ්බං අபிසන්තාපේ තබ්බං තීති අවසර ස්වාමීන් වහන්සේ මෑණිවරණින් ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි කවුරුත් පාහේ දන්න පරිදි අපි මේ විතක්ක සන්තාන සූත්‍රය එහෙම නැත්නම් මේ බුදුජානනාංශයේ ඉදිරිපත් කළ තියෙන මේ නිමිටි මානසිකර මානසිකාරය පැවතිය යුතු මේ පංච නිමිත්ත සම්බන්ධ මේ සූත්‍රය අනුව ඒ ඉදිරිපත් ਸਰවචනාති ඉදිරිපත් කරපු කාරණා එකින් එක එකින් අපි සලකා බලමින් ආවා. ඉතින් ඒකෙදී යම් නිමිත්තක් යම් අරමුණක් ඉදිරිපත් වෙච්චාම ඒ කෙනාට වැටහෙනවා නම් ඒ තමන් ඇසුරු කරන මේ අරමුණ සහ තමන්ගේ හිතේ ඊට සාපේක්ෂව පිළිඹු වෙන චන්දුප සංහත ගතියක් සංහති ගතියක් දෝසුප සංහති ගතියක් නැත්නම් මෝහූප සංහති ගතියක් මේ අරමුණට දැඩි ආශාවක් බැඳෙන ගතියක් හෝ එනතේ ඒ අරමුණ વિશેයි ද්වේෂය නුරුස්නා ගතිය ගතියක් හෝ එනතන් අන්දමන්ද වෙච්ච අන්‍ය විහිිත වෙච්ච ගතියක් ඉතින් ඒකෙන් තේරුම් අරගන්න ඕනේ මේ අරමුණත් එක දිගට ඉඳ ඉඳ ගණන් කරගන්න බැරි තරම් මනින්න බැරි තරම් කෙලෙස් රාශියක් පහළ වෙනවා. ඒ නිසා පළවෙනියෙන්ම Tamanට වැටහෙනවනම් යම් නිමිත්තක් හසුකරන මේ විදිහට ඡන්දය, ద్వේෂය, මෝහය පහළ වෙනවයි කියලා අඤ්ඤ නිමිත්ත මනසිකාතප්පා. ඒ නිමිත්ත පැත්තක තියලා වෙන නිමිත්තකට යන්නේයි කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ එච්චරම ඡන්දයක්, එච්චරම දෝෂයක්, එච්චරම මෝහයක් පහළ නොවන අරමුණකට යන්න කියනවා. ඉතින් ඒ නිසා ඉතින් දෙනකොටමත් ඒ යෝගාවචරය තෑහෙන්න තමන්ගේ අර්ථ සිද්ධිය ගැන සලකන ඒ වගේම මේ කෙලස් හිතක හට අන්න යටි දන්න ඒක ඒ ඒ වෙලාවේ ඒ ඒ නිමිත්තෙන් පහළ වෙන බව දන්න තරමට ලොකු පෙළගස්මක් ඇති යෝගාවචරයක් වෙන්න ඕන. ලෑස්තිලා යන යෝගාවචරයක් වෙන්න ඕනේ. මේ නිමිත්තම ඇසුරු කරනකොට මේ විදිහේ හිතේ පිළිඹුවක් පහළ වෙනවා. ඡන්දයට පක්ෂ, ද්වේෂයට පක්ෂ. එහෙම නැත්නම් අවුල් වියවුල් සහිත එහෙම නැත්නම් පිරිසිදුකමක් නැති තත්වයකට හිත මත මදයට පමාදයටපත් කරන තත්ත්ව. ඉතින් ඒකකොට දැනගන්න ඕනේ ඒ නිමිත්තේ දිගට ඉන්නවයි කියලා කියන එක දිගට දිගට කසක් ඇවිලා ගැම්ම ඇවිල්ලා අන්තිමට තමන් තුලින් විතික්‍රමණය වෙන සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන මට්ටමට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නැත්නම් බොරු කේලා මේ සචන පරිස වචන පාවිච්චි කරන මට වැටෙන්න ඉඩ තියෙනවා. එනිසා ඒ බැලන අඤ්ඤ නිමිත්ත මනසිකාතබ්බ. ඒ නිමිත්තේ අනිත් පැත්තක් වෙන පැත්තක් බලාගන්නයි කියලා. දෙවෙනියට සර්වචනanse යෝජනා කරන්නේ ඒ තමන් බලාගෙන ඉන්න අරමුණ නිසා එක්ක අරමුණ වශයෙන් හෝ ඒ නිසා තමන්ට ඒයින් නිසා හිතේ ඇති වෙන මේ ඡන්දය, ද්වේෂය, මෝහය ආදීනව සලකන්නේ කියලා. මේක තමන්ගෙත් හිතසුව පිණිස හිටින්නේ නැහැ. අනුන්ගෙත් හිතසුව පිණිස හිටින්නේ නැහැ. දෙපාර්ශ්වයේම හිතසුව පිණිස හිටින්නේ නැහැ. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන තාක් ජඩගම් කලහ විවාද රණ්ඩු සතුල් මේ සියල්ලම ඇති වෙලා තියෙන්නේ මේ එක්කෙනෙක්ගේ හිතේ පහළ වෙච්ච මේ චන්දූප සංහිත, දෝසූප සංහිත, මෝහූප සංහිත හිතවිලි නිසා. ඉතින් අපි කැමති නම් ලෝකෙට සාමයක් දෙන්න කැමැතිනම් Tamanට ශාන්ත ගතියක් හිතේ ඇති කරගන්න දැනගන්න ඕනේ මේ චන්දුප සංහිත දෝසුප සංහිත මෝහප සංහිත විතක්ක වශයෙන් අපි රමණය කරන්නත් එපා එවැනි විතක්ක දනවන ඒ නිමිති ඒ අරමුණු ඒ සංඥාත් එක්ක හැසිරෙන්න යන්න එපා ඒ නිසා දෙවෙනි කාරණාව කියන්නේ ආදීනව සැලකීම මේක මම නපුරක් කර දෙන බව තුන්වෙනි එක තමයි අසිත අසති අමනසිකාර්ය ඒකට හිත නොයෝදා සිටීම අපි සතිය කියලා කියන්නේ අරමුණකට එළඹ වාසය කිරීම එහෙම නැත්නම් මූණ දාලා ඉඳිල්ල අසත්‍ය මනසිකාරය කියලා කියනගේ පාපතර විතක්ක දනවන එවැනි හිතවිල්ලකට හිත නොයොදනිකන් එන. එහෙම නැත්නම් අමනසිකාරය මනසිකාරය කියලා කියන්නේ හිත යමකට මෙහෙවීමක් යොමු කරවීමක් ඒ මානසිකාරය පෙන්වන්නේ හබල් බෝට්ටුවක පිටිපස්සේ තියෙන අවරපෙත්ත වාගේ. ඉතින් එයා කරුව හසරෝණ එක්කන පදින්නේ නැහැ. පදින්නේ වෙනමම හබල් කරුවෝ විශේෂම තරඟ බෝට්ටු වල ඒ කරන ගමන් පිටිපස්සේ එක්කෙනෙක් Tamange එල්ලේ දක්වා ජයකනුව දක්වා අවරපෙත්ත හැවෙනට හරව හරව ඔරුව මෙහෙවනවා. අනිත් අවරපෙත්ත වගේ තමයි අපේ හිතේ තියෙන මේ මානසිකාර චෛතසිකය බොහෝ දේවල් තියෙද්දී අපි එකම දෙයකට අනිත් දේවල් බැහැර කරලා එකම දෙයකට මෙහෙවන චෛතසික වලින් ප්‍රධාන කෘත්‍යයක් කරන මානසිකාරය. ඒ නිසා අපිට තේරෙයි යම් චන්දුප සංහිත දෝසුප සංහිත මෝප සංහිත ඉතිරි රාශියක් එනකොට මෙන්න මේ අරමුණෙන් එන්නේ ඒක ඇසුරු කරොත් මේක වැඩි වෙනවා ඒ වෙනුවට ඒ වෙලාවේ අනන්තවත් වෙන අරමුණු තියෙනවා. ඒ අරමුණකට හිත දාන්න නම් මේ අරමුණ කෙරෙහි අසත්‍ය අමනසිකාරය යොදවන්න ඕනේ. ඒ කියන්නේ නොසලකිල්ල යොදවන්න. ඉතින් ඒක නිසා මේ සතිය කියන වචනේ එහෙම ගැඹුරකුත් තියෙනවා. අපිට ඕන තැනකට හිත යොදන අතර අනවශ්‍ය දෙයකට නොයොදා සිටීම. මේකට කියන්නේ වරණාව ශෝෂණය කියලා. ඕන දේ උකහා ගන්න ඕන නැද්ද අතාරින්න. එතකොට දේවල් තිබුණට එතන අනිවාර්යයෙන්ම තියෙන ඔක්කොම උකහා ගන්න ඕනකමකුත් නැහැ අපට. උකහා ගත්තට පස්සේ තමයි බල කියන්න ඕනේ නිසා උකහා ගන්න ඉස්සර වෙලා ඒක වාරණය කරගැනීමේ හැකියාවක් මනුස්සයාගේ ස්වච්ඡන්දේ තියෙනවා. ඒක මනුස්සයාට තියෙන සුවිශේෂී ලක්ෂණයක්. තිරිසනෙකුට නැති, යක්ෂයෙකුට ප්‍රේතයෙකුට නැති. තිරිසනුල කවදාකවත් තමන්ගේ සහජාසයෙන් එහාට කල්පනා කරලා චරිතය හදන්න බෑ. මනුස්සයාට පුළුවන් ඒක මේ මානසිකාර චෛසිකය අපේ මොළයේ හොඳට දියුණු වෙලා තියෙන නිසා. නමුත් වැඩ ගන්නෙ නෑ අපි ඇබ්බැහි නිසා. අපිට ඇබ්බැහිය කාට පස්සේ අපි ඒක කොහොම කරුවක්වත් අහේනි බව දැනගත්තත් දුක් කරදරගෙන දුන්නත් ඒක කරනවා. ඒ වගේම තමයි අපේ රුචි අරුචිකම් අපේ හිතේ වටගෙන තියෙනවා මේව හරි මේව වැරදි කියලා. ඉතින් මේ මේ මානසිකාරය අපි යොදවන දේ මේ අපේ රුචිය නම් අපි ඕන විදිහට සාධාරණීකරණය කරනවා. ඒ නිසා සර්වඥාන්සේ පෙන්නනවා අපි මානසිකාරය බොහෝ දේවල් තියේදී එක දෙයකට යොමු වෙන්න යොමු කළ යුතුයි. ඒක ඒක වෙලාවේ තියෙන අභියෝගයක් ඕනම වෙලාවක. අන්නේ සඳහා මිනිස්සෙක් සාමාන්‍යයෙන් උපක්‍රම පහක් නැත්නම් ක්‍රම පහකට බොහෝ දේවල් තියෙනකොට එකක් තෝරගන්න යොදවනවා. ඒක මිනිස් හිතේ සම්මුතියක්. ඒක බුදුජානක කියන්නේ ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨිනි ඥානඛන්ති කියලා අපි යමක් ශ්‍රද්ධාවෙන් බාරගත්තා නම් බොහෝ දේවල් දීපු ගමන් අපේ ශ්‍රද්ධාව දෙයට ඉබේම ඇදලා යනවා. ආ ඒක අපේ ශ්‍රද්ධාව, ඒක අපේ අම්මා කියපු දේ, ඒක පන්දලේ හාමුදුරුවෝ කියලා දුන්න දේ. ඒක තමයි අපේ සාස්ෘණ වංශ අපිට කියලා තියෙන කියලා. අනිවාර්යයෙන්ම අපි ශ්‍රද්ධාවට තන දීලා දේවල් තිනකොට ශ්‍රද්ධා පරිත දේ ගන්නවා. ශ්‍රද්ධා නැති දේවල් අපි අයින් කරනවා. ඒක අපිට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් සර්වචන්නාංශේ ඒක ඒ චංකි සූත්‍රයේදී පෙන්නනවා ඒත් මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයක්. ඒ බොහොම දක්ෂ බොහොම මේ ත්‍රිවේදේ පාරභුවිච්ච ඒ කාපටික බ්‍රාහ්මණයට බොහොම තරුණ කෙනෙක් එයාට කියනවා ශ්‍රද්ධාවෙන් තෝරාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්නේ ඉඳී තියෙනවා. ශ්‍රද්ධාව නැහැ කියලා බැහැර කළ දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව ධිට්ඨ ධම්ම වශයෙන්ම මේ ලෝකේ වශයෙන්ම ඵල දෙකක් තියෙනවා. මුයි ශ්‍රද්ධාවයි කියලා බාරගත්ත දේ බොරු වෙන්න පුළුවන්. එතන සත්‍ය නැති වෙන්න පුළුවන්. ඔබ සද්ධාව නැහැ කියලා බැහැර කළපතේ එතන සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා සද්ධාවෙන් තෝරගත්ත කෙනාට ඒකාන්ත සත්‍ය ලැබෙයි. ඒකාන්ත හිතසුව සැලසෙයි. ඒකාන්ත අර්ථ සිද්ධිය සැලසෙයි කියලා බුදුජානනාංශය එම දෙන්නේ අවස්ථාව. ඒ කල්පනා කරලා බලන්නේ කියලා. ඊගාට රුචිය. අපි රුචි කෑම කන්න ගියාම අපි මේ මේ දේවල් රුචි නමුත් ඒ ඔක්කොම සෞඛ්‍ය සම්පන්න නැහැ. රුචිය තිබුණාට ඒ දේවල් කාපු නිසා අහිමි කර දේවල් වෙනවා. ඒ වගේම ලෝකෙ මධ්‍යමතාන්තර තියෙනවා. අපි මේ මේ මධ්‍යමතාන්තර රුචි. නමුත් හැම එකක්ම නිවනට යොමු කරන්නේ නැහැ. නිසා අපි රුචියට තේරුවාට නැත්නම් අපි කිව්වොත් මගේ රුචි පාවිච්චි කරන්න මට අයිතියක් තියෙනවා. ඒක තමයි මට තියෙන ලොකුම නිදහස. ඒ නිසා මම මේ හටන් කරන්නේ මගේ රුචිය ලබා ගන්න කියලා හටල හටනේ දිනන්න පුළුවන්. තමන්ගේ රුචිය ලැබෙන්න පුළුවන්. නමුත් තමන්ගේ රුචිය කවදාකවත් නැත්නම් ඒකාන්ත වශයෙන් අර්ථ සිද්ධිය සලසන්නේ නැහැ. එහෙම නැත්නම් අත්ත කුසලයේ සලසන්නේ නැහැ. තමන් රුචිය තේරුණා කියලා උඩ පැනගෙන ගත්තට ඒක තමා විසීම තමන්ගේ පපුවට බීන් තමලන ගැනීමක් වෙන්න පුළුවන්. ඒ නිසා රුචියට ගියාට ඒකාන්ත හම්බ වෙන්නේ නැහැ. සද්ධා වගේම දිත්තේව ධම්මේ දුතහපරිපාක. මේ ජීවිතයේදීම කර්මේශා කර්මඵලය අදහන්න ඕනේ නැහැ. මේ ජීවිතයේදීම රුචිර ගත්ත දෙයකට නරක වෙන්න ඉඩ තියෙනවා. අරුචි කියලා අහක් කරපොදේ හොඳ වෙන්න ඉඩ තියෙනවා. අපි දන්නවා කැමෙදී අපි තිත්ත රසට, පැංගිරි රසට කැමති නැහැ. ඒත් මේ දෙක තමයි දීවැඩියාව නැති කරන්නේ. ඒ නිසා අපි මිහිරි රසට දේවල් කෑවට ඒක මිහිරි, අපි රුචි. නමුත් ඒක විශේෂයෙන් මේ වගේ මන්තු මෙහෙ රෝග වලට හොඳ නැහැ. ඒ වෙනකොට අත්‍යවශ්‍යයි මේ පැංගිරි රහ. ඒ වගේම තිත්ත රහ, රළු කොරස් දේවල්. ඉතින් අපි ඒක අයින් කරලා අද තියෙන සූප දහසරේ හැටියට ඒ ටික තීරම අයින් කරලා අර රොඩ විතරක් කාලා ඉතින් ඊට පස්සේ අංග වාහත් වෙනවා කියනවා දීවැඩිය වෙනවයි කියලා කියනවා নানা ආකාර වලින්. නමුත් ඒක කියන්නේ නැහැ කවුරුවක්වත් මොකද මේගොල්ලන්ගේ ආහාර ව්‍යාපාරය එතකොට පාඩු වෙනවා. ලෝකීය ආහාර ව්‍යාපාරේ ලාභ පාඩු වෙන නිසා ඒගොල්ලෝ කියනවා නෑ නෑ අපි එකම ඛණ්ඩ අපේ කාලා අහවල් බෙහෙතත් බොන්න. ප්‍රශ්නයක් නෑ. ඔය රිලව්වේ බණ අහන්නේ නැති නිසා ඌ පොත්තෙන් පටන් අරගන්නේ කවදාකවත් ඩයබටිස් නෑ. රිලෙවි වඳුරේ කනකොට කන්නේ පොත්ත. ඒක චිත්තයි. ඒක පැංගිරි. එක රිලෙවිකට බෙහෙත් කියලා තියනද කියලා බලන්න ඩයබටික්ස් වලට. දෙන්න වෙන්නේ නැහැ. මොකද මේ අපි මේ සෞඛ්‍ය සම්පන්න නැත්නම් ආහාර නිෂ්පාදකයන්ගේ උපදේශ රිලවුන්ට කියව ගන්න බෑ. ඒක නිසා උඹ බේරිලා. උන්ට පන්ති පවත්තන්න යන්නෙත් නැහැ. අපි අත්තමල සමුත්තමලට කියලා දුන්නෙත් නැහැ. ඒ නිසා අපි රුචියට යනවා. ඒ රුචිය හොඳට මතක තියාගන්න මේ ජාත්‍යන්තර ආහාර නිෂ්පාදකයන්ගේ ප්‍රෝඩාවක්. තන්නේ කර වෙළඳ ව්‍යාපාරයක් කියන්නේ. ඒ නිසා රුචිය දිගේ ගියාට රුචිය දිනුවත් අහිණිය වෙන්නේ ඉඳී තියෙනවා. ඒ වගේ තමයි සද්දා රුචි අනුස්සව අනුස්සව කියන්නේ මගේ ගුරු හාමුදුරුවෝ කියපු දේ මගේ සුද්ධලිය විල තියෙන දේ ඉතින් අපි හිතනවා මට ඇහිච්ච දේ සුතමේ ඥානය ඒකාන්තෙම හරි කිය. නමුත් දැන් කියනවා අර විදියට උඹ සුතේ තියෙනවා කියලා අනුසය කියලා ගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. උඹ බාහිරගත්තේ නැති දේ තුල මම දන්නේ නැහැ මම අදාළ නැහැ කියලා සත්‍ය තියෙන බුණා. ඒක අර ආකාර පරිවිතක්කේ වාද කරලා දිනන දේ තුල උඹ වාදෙ දිනන්න පුළුවන්. නමුත් උඹ දිනාගත්ත පැත්තට සත්‍ය නොතිබෙන්න පුළුවන්. උඹ පෙරදුනාට පෙරදිච්ච පැත්ත තුළ සත්‍ය තියෙන පුළුවන් තර්කේ නම් ඒක 100ක් ඇත්ත. කවුරු හරි තර්කයෙන් දිරනවා නම් ඒක අම්මු වැට්ටා. උදිනාගෙන තියෙන බොරුවක්. සත්‍ය තර්කයට අහු වෙන්නේ ඊගාවට දිට්ඨිනී ඥානකන්ද මේ මගේ මතය මේක මගේ දෘෂ්ටිය කියලා අපි බදාගෙන හිටියට ඒ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා බුදුජානනාංශ පිටදී කියනවා මේ අමනසිකාරය කියලා කියන්නේ තමයි ශ්‍රද්ධාවෙන් බාරගත්තට රුචියට බාරගත්තට අනුස්සවයට බාරගත්තට ආකාර පරිවිතක් වෙන තර්කයට බාරගත්තට එහෙම නැත්නම් දික්ටි වශයෙන් බාරගත්තට ඒ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් මෙතනදී තමයි තේරෙන්නේ ඒ දේ ඇසුරු කිරීම නිසා ඡන්ද දෝෂ මෝහ පහළ වෙනවනම් යට අමනිෂකාරයේ යෙදවීමේ හැකියාවක් මිනිස්යාට පරිණාමයේදී ලැබිලා තියෙනවා. තමයි මේක ඇසුරු කරපු ඒ දේ නොකර නිකන් ඉන්නවා. ප්‍රතික්ෂේප කරනවා. ඒ කවුරුත් කියනකම් ඉන්න ඕනේ නෑ. තමන්ට කරන්න පුළුවන් ඒක ආසති අමනුෂ්‍ය කාර්ය වශයෙන් යෝගාවචරගේ අපවීම කැපවීම තමයි මිත්‍ය කාසාවේ අසුරු කරපු විශාල වස්තු පරිභෝගය හෝ ඥාති පරිවර්තය අතහැරලා දානවා. ඒක කවුරක්වත් කියන්නේ නැහැ හොඳක් කියලා. අපි හිතන්නේ වස්තුව Taman ළඟ තියෙන්න ඕන, Tamanගේ අධීක්ෂණය අරදී තියෙන්න ඕනේ. Tamanගේ ඥාතියන් ඡා ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිලා ඉන්න ඕනේ කියලා. නමුත් බුදුරජාණන් කියනවා ඉතින් ඒකෙන් ඡන්ද දෝෂ බය පහළ වෙනව නම් ඒකෙන් නොහිතනිකයි ඉන්නවා. අමනසිකාරය යොදවන්නේ කියලා. ඒක බැරි නම් නැත්තම් ඉන් යහට කියන්නේ විතක්ක සංඛාර සංධාන ක්‍රමය. මේ මතුවෙන විතක්යන්ගේ මූල හේතුව හොයාගන්නයි කියලා කියනවා මේ ඡන්දය පහළ වෙන්නේ කොහොමදයි දෝෂය පහළ වෙන්නේ කොහොමදයි නැත්නම් මෝහය පහළ වෙන්නේ කොහොමදයි කියලා ඒ විතක්ක සංඛාර සංඨානයන්ගේ සංඛාරයන්ගේ එන තැබීම එතනින්ම නතර කිරීම දැක ගන්න නම් හැම විතක්යක්ම හැම රාගයක්ම නැත්නම් ඡන්දයක්ම දෝෂයක්ම මෝහයක්ම හැම චිත්තක්ෂණයකම එතන උපදින දෙයක් ඉපදිලා ආහාර සහ පොහොර දීමෙන් වැඩෙන දෙයක් මිස පැකට් වශයෙන් නැහැ. එතන එතන පටන් ගන්න නිසා පටන් ගන්න තැන අල්ලා ගන්න පුළුවන් නම් පාලනේ වැඩි. ඒක ගොඩක් වෙවිලා ප්‍රමාවට ගියා නම් පාලනය කරගන්න බෑ. හරියට පාරෙන් පිට යන්න හදන වාහනයක් දකින්නකොටම පාරට ගන්න උත්සාහ කරොත් ලේසි. නමුත් ඒක Java කැවිලා පල්ලෙන් පල්ලට යන්න ගියාට පස්සේ ඒ ඇත්තු දාලවත් අදින්න බෑ. ඉතින් ඒක නිසා මේ ඡන්දයක් නැත්නම් දෝෂයක් එහෙම නැත්නම් මෝහයක් මේ තුන ඉෂ්ඨිතපලියාපදින්ච වෙලා නැහැ. ඒක හේතුඵල වශයෙන් එතන එතන පහළ වෙන්නේ. පහළ වෙනකොටම ඉති හට ගන්නා තැන මූලාශ්‍රය සංඛාර සංඛාර හරය දැක ගැනීමේ ක්‍රමයට මේ යෝගාවචරයට පුරුදු වෙන්න නම් එයා ළඟ අනිකුත් අඩුම කඩුම ටික නැත්තම් ආයුධ උපකරණ ටික ලෑස්තිලා තියෙන හොඳ සතියක් තියෙන්න ඕනේ. හොඳ ලෑස්තියක යන්න ඕනේ. ඒ වගේම තමයි දැනගෙන තියෙන්න ඕනේ තමයි නිතර පහළ වෙන්නේ කො ලෝභය නැත්නම් දෝෂය එනතම් මේ අන්දමන්ද ගතිය, අන්‍ය විහිිත ගතිය, නිජමත ගතිය නම් ඒක එනකොට ඒක නැති කරන්න ඕක බය පැනලා යන්නේ නැතුව කොහොමද මේක නැති තැනකින් හටගන්නේ කොහොමද ඒක හටගත් එක මෝරාගෙන ඉන්නේ ඒක මෝරන්න මෝරන්න Tamanට පාලනයෙන් ගිලිනවා මුලට යන්න යන්න යන්න ඒකේ පාලන తত্ত্বය Tamanට අයිති වෙනවා ඒ නිසා ඒ කෙලස් දිහා මෙතන කියන්නේ ඡන්දය දෝෂය මෝහය කියන එක හැදෙන දිහා බලාගෙන සිටීම අපි සාමාන්‍යයෙන් ඒ හිතන්නේ පවක් කියලා කෙලෙස් අධ්‍යා බලා සිටීම පවක් කියන කතාවේ තමයි අපිට සදාචාරය උගන්ලා තියෙන්නේ. නමුත් මෙතනදී ඒ කෙලෙස් හැදෙන හැටි මූල බලන් හිටියේ නැත්නම් ඒක මූල ඝාතනයක් කරන්න බෑ. මුලිනුදුරා දාන්න බෑ. ඒ නිසා විතක්ක සංඛාර සංධාන ඇතිකරන්න ඇතිකරන්න තමන්ගේ පාලන ශක්තිය එන්නේ එන්නේ තමන් අතට නතු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ මේ මට්ටමට යනකොට යෝගාවචරයා අර කියන විදිහට ආදීනව දැකලා අමනසිකාරයක් යොදවලා ඒතිෙද්දිත් මතුවෙන තමන්ගේ ජීවිතේ නැත්තම් තමන්ගේ චරිතයත් හා සම්බන්ධ මූලික කෙලෙසේ දැන් නිතර වද දෙනදී එහෙනම් නිතර තමන් දූෂණය කරන දේ නපුරගෙන දෙන දේ මතුවෙනකොට මේක තියා හොඳට බලන්න ඕනේ මේ නැති තැන ඉඳලා කොහොමද මේක පටන් අරගන්නේ ඉතින් ඒක අමාරුයි මූලික ආයුධපකරණ ටික නැත්තම්. ඒකට බුදුරජාණන්සේ අපිට දෙන මූලික පුහුණුව තමයි ආස්වාසිය ඇති වෙන හැටි බලන්න. ආස්වාසිය ඇති වෙන බලන්න ඉස්සර අපිට ආස්වාසියට හිත යොදා ගන්නත් තමයි ඕනේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ ඒ ගැඹුරු අවබෝධයක් වැඩිපුර අධ්‍යාපනයක් උසස් අධ්‍යාපනයක් ඉස්ලාම ආස්වාද ප්‍රසාරයේ පුරුදු කරගන්න. ආස්වාද ප්‍රසාරයේ පුරුදු කරනකොට අපිට අහුවෙන්නේ මෝරච්ච හොඳට නාස්පුඩු පුරවාගෙන ආස්වාසිය. හොඳට මෝරලා පාසල පුරවාගෙන ප්‍රශ්වාසය. සමහරට ඒකවත් අහුවෙන්නේ නැහැ. ඒ නිසා සමහරව හිතනවා මට ආනාපාන කැප නැහැ. මොකද හේතුව මම බලන් හිටියට මට ආනාපාන දැනෙන්නේ නැහැ කියලා. නමුත් සමහරෙකුට මේ දෙක ජීවිතේ මූලික ලක්ෂණයේ වශයෙන් සියලු පිටින් එන අනික් කර්මණු නැති වෙනකොට බොහෝ විට පේටිට තියෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ යා සුතමේ ඥාණයෙන් මට ආස්වාසි කියලා අහුවෙන්නේ හොඳටම මෝරලා නාස්පුඩු පුරවාගෙන යන අවස්ථාව. ප්‍රශ්වාසය කියලා අහුවෙලා ප්‍රශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන යන පිටකොන්ද හරිය විතරයි අහුවෙන්නේ. ඒක හුඟා කෝරු කරගත්තට පස්සේ, හුඟා කියාරු කරගත්තට පස්සේ, හුඟා මොනට මොන දාලා තියාගත්තට පස්සේ, එක දිගට ආශ්වාස ප්‍රශ්වාස රැලි 10 20 30 40 එක දිගට බලනකොට විතරක් පුදුසජනාංශ මතක් කරනවා. දැන් ආනපන කීකරු කරගත්තනේ. දැන් ආම්බම් කරගත්තනේ. දැන් මොක පටන් ගන්න තැන බලමු. කොහින්දද මේ ආශ්වාසයේ හුස්මට ගන්න දිනෝ සිද්ධ වෙන්නේ. ප්‍රශ්වාස හුස්ම ගන්න දිනෝ කොතනින්ද පටන් අරගන්නේ? ඉතින් ඒක හරියට තමන් නාන ගඟ දිගේ ඉහළට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා උල්පත ගඟ පටන් ගන්න තැන බලනවා වගේ මේ මුලට බැලීම තමයි ඔය බුදුජානනාංශේ ලෝකයට ඉස්සල්ලාම් පෙන්ලා දුන්නේ යමක ඉෂ්ටිර නැති කිරීමක් කරන්න නම් මුල දැනගන්න ඕනේ. ඒක නතෝ කරන්න බෑ. ඒ නිසා අපි අර ආශස් ප්‍රසවාස දිගම කෙටි වශයෙන් බැලුවට පස්සේ ශබ්බකාය පරිසංවේදී අසසී සාමිති සික්කති කියලා කියන්නේ ආශස මුලුල්ලම දකින්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ආශ්වාසයේ එන්නත් ඉස්සර වෙලා දැන් මේ එන්නා වූ පෙරමග එන්නා වූ ආශ්වාසය දිහා බලාගෙන ඉන්නකොට ඔන්න යාන්තමට පටන් අරගෙන හුස්ම ආශ්වාසය වැඩි කරන හැටි පේන. ඒක හරියට ඉර පායනවා බලන්න ඉර සීවේ බලන්නම් අපි ඉර පායන්න ඉස්සර සිටිපාද නැකලා ඉන්නවා. නැකලා ඒ පැත්තට ලෑස්ති වෙලා අරුණ දකින්න ඕන. අරුණ දැකලා එnde end ඉර නගගෙන එනකොට ජෝගයෙන් අර ඉරණග්නා දැක බලන්න ඒ අපි ඉර සේවය බලන්න ගිහිල්ලා කරන වැඩේ වගේ ඕනම බටහිර නැගෙනහිර වෙරළකට ගියාම කරන්න පුළුවන් හැබැයි වෙලා තියෙන්නේ ඒකට කල්ැතු යන්න ඕන. ඒ වගේ තමයි ආස්වාස ප්‍රසවාසයේ දිහා බලලා ආස්වාස ප්‍රසවාසයේ මුල බලන සතිය කියන්නේ ඒ සතිය සංසිද්ධිය පටන් ගන්නත් ඉස්සෙල්ලා අටවගෙන බලාගෙන ඉන්න ඕන. ඒකට කියනවා ලෑස්තිලා යනවා කියලා. සූදානම් ශරීරය කියලා. ඒ සූදානම් ශරීරයේ වික්‍රම කටයුත්ත. ඒක ලෑස්ති වෙලා ඉනකොට ඔන්න නැති හුස්මක් ඇති වෙන හැටි පටන් ගන්නවා. ඊට පස්සේ හුස්ම ඇතුල් වීම. ඊට පස්සේ ප්‍රශ්වාසයත් බලනවා. මේ විදිහට ඇතුල් වීම හට ගැනීම සහ මැද ආශ්වාසය. ප්‍රශ්වාසයේ හට ගැනීම සහ මැද බැලීම යෝගාවචරය පුංචි කළ සලකුවට මුළු පටිච්ච සමුපාදයේ සියලු ධර්ම කොටස ඔන්න ඔය දෙකෙන් බුදුහාමුදුරු ගන්න. ඕනම සිද්ධියක් හටගන්නේ මේ දැන්. හටගත්ත දෙයක් ලෝකේ නැහැ. හට ගන්නකොට සියුම්. ඒක අල්ලන්න බෑ. ගොරෝසුදී අල්ලලා පුරුදු කරලා හුරු කරගෙන හාද කරගෙන යාලු කරගෙන හිටියොත් හට ගන්න නැටි අල්ලන්න පුළුවන්. මේ විදිහට ඇල්ලුවොත් පේනවා මේ ලාවට හටගත්තේ තමයි ගොරෝසු වෙන්නේ. ගොරෝසු වුණාට පස්සේ දැනෙන්නේ. නමුත් දැනෙන්න ඉස්සෙල්ලා තිරේ පිටිපස්සේ වැඩ ගොඩක් යනවා. හුස්ම පවා වැඩ ගොඩක් යනවා. ඒකට පස්සේ තමයි නාඩගම් පටන් අරගන්නේ. අපිට සමහර නාඩගම පේන්නේත් නැහැ. ඉතින් එහෙමනම් පිටිපස්ස බලන්න බෑ. නමුත් නාඩගම පේනවනම් මතක තියාගන්න නාඩගමට එන්නේ අංග සංස්කරණය කරපු නලු නිලියෝ. ওই නලු නිලියෝ පිටිපස්සට වෙලා ඉඳගෙන අපි වගේම සිමයියලා අපි වගේම හිරිරි විසලා තමයි ඉන්නේ උතන. ඒ වෙලාවට කාඩ්බෝඩ් උටුන්නක් දැම්මට ඒ නිකන් නිකන් අපේ ගමේ සිමයියා තමයි ඔය. ඒක දිහා බලනකොට වැඩ කෑල්ල පේන්නේ. යකෝ මෙතෙන් ආවොත් තෙද පාගන මූ දගලුවාට අර කටපාඩම් කරපු වචන කිව්වට මුද්දට බීපු යකෙක් පිටිපස්සේ. ඒ වගේ ආස්වාස පටන් ගන්නට පස්සේ ආස්වාසයත් පටන් ගන්න ආස්වාසයත් බලනකොට පේනවා මොන්න තරම් විපරිණාමයක් කරනද තප්පර ගාණක් ඇතුළත. ලාවට පටන් ගත්ත ආස්වාසය උත්නහය පුරු පුරවාගෙන යන තරමට යන්න පොඩි තප්පර ගාණක් ඇතුළත ඇති වෙන මේ විපරිණාමය දැක ගන්න බැරි තරම් නොඇදහිය හැකි තරම් නොඇදහිය හැකි තරම් නම් යෝගාසෝ කොච්චර ලෑස්ති වෙනවද කියලා මුලින් ගොරෝසු ආස්වාසය අල්ලන මුල බලලා ප්‍රෝණ ප්‍රසවාසය අල්ලන මුල බලලා තුදු කරුවාට පස්සේ පේනවා හැම දෙයක්ම එතන එතන හැදිලා ඉන්නේ මේක දිහා බලාගෙන ඉන්නකොට මුලත් සහිත ආස්වාසි මුලත් සහිත ප්‍රසවාසී නැත්තම් හේතුවත් සහිත ඵලය. මේ දෙක දැකීමෙන් තමයි අපි මේ ලෝකේ තියෙන ප්‍රශ්නට උත්තර හොයන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ එතනදි කියනවා මේ දෙක දැකපු මිනිස්සයාට මුලත් සහිත ආස්වාසිය දැකපු කෙනාට ලැබෙන අත්වාසිය තමයි ලැබෙන වාසිය තමයි මේ විදිහට ලාවට පටන් ගන්නන හුස්ම ගොරෝසු වුණා නම් මේකේ ගෙවන් වෙන පැත්ත දකින්න හම්බ මුල විශ්ල මැද දකින්න ඊට පස්සේ මුල මැද දෙක දැක්කට පස්සේ ඒ විදියට කරගෙන කරගෙන යනකොට මේ විදියට උත්සන්න වෙච්ච ආශ්වාසය දැන් මොකද වෙන්නේ ආයෙක නොතිබිච්ච ගානට නතර වෙන්න ඕනේ ප්‍රශ්වාසය පටන් ගන්න ඊට පස්සේ ප්‍රශ්වාසය පටන් අරගෙන ඉන්න විශාල වැඩපිළිවෙලක් පෙන්වුවාට නාස්පුඩු පුරවාගෙන යන සුළුසුලකක් වගේ සුනාමියක් වගේ ඒක 100 100ක්ම නතර වෙන්න ඕනේ ආය ආශ්වාසය පටන් ගන්න මේ විදියට මුල දැකීමේ ආනිසංශය තමයි ඒකේ අග දකින්න ඉබේම Tamanට සමාජිකත්වය ලැබෙනවා. මුල දැකීලා දක්ෂ වෙන කෙනා අනිවාර්යයෙන්ම අග දකින්න අවස්ථාවක් ලැබෙනවා. දැන් අපි මේ විදිහට ආස්වාද ප්‍රසවාසයේ බලපෑකන තද ද්වේෂයකට මේක ආරෝපණය කෙරුවොත් අපිට හොන්දටම ද්වේෂ ධනකව නිතර තරහ යන මිනිස්සුෙකුට තන් දන්නේ මට තරහ ගියයි කියලා තෑහෙන දුරට නහර පුප්ප ගත්තට පස්සේ තෑහෙන දුරට මූණ කළු වුණාට පස්සේ තෑහෙන දුරට ගහ බැන ගත්තට පස්සේ නමුත් ඒක නා දන්නවනම් නිතර නිතර ආස්වාසේ වාගේ ප්‍රස්වාසේ වාගේම නිතරම ද්වේෂය එනවා. මට මේකේ මුල බලන්න පුළුවන් නා. එතකොට ද්වේෂේ විනිවිදින්න එපායි. ද්වේෂයෙන් බලන්න බෑනේ මුල කොරස් කටේවත් අත දාගන්න බෑනේ. ද්වේෂය ආපුවාම නිසා ද්වේෂය එනකොටම ලැහැස්සලා ඉන්න ඕනේ නිතර මට තරහ යනවා. ඒක අයින් කරන්න නෙමෙයි මම මේ හදන්නේ. ඒක ජාතකේ බලන්න. මුල බලන්න. බලාන ඉන්නකොට ඒ කෙනාගේ ලෑස්ති ගතිය නිසා සූදානම් සැටි නිසා සමහර විතක ඊටාමත්ම තමන් කෙරේ ස්වයං විවේචන සහිත කෙනෙකුට නම් ඒ ද්වේෂය තමන් බලානින්න අරමුණේම ඉන්නකොට ඒක පාරට නැගලා එන හැටි කිනිකන් දක්වාගේ තේරෙන්න පටන් ගන්නවා. ඒකට අරමුණක් තියෙනවා. ඇත්තටම අරමුණක් තියෙන ඉඩ තියෙනවා. නමුත් ඒ අරමුණ දිගට ඇසුරු කරන්නේ ඇයි? ඒ අරමුණ එතන තියෙද්දි වෙන අරමුණට යන්නේ නැතුව ඒ අරමුණට නැවත නැවත ඇසු කියනකන පටිඝය කිය. බැඳගෙන අල්ලගෙන ඉන්න අරමුණ ඒ කරන්න කරන්න ද්වේෂ වැඩිනවා. එතකොට මේ අනිත් අරමුණ තියෙද්දි අර පටිඝාරමුණව අල්ලන්නේ අපි මොකද්දෝ කර්ම ශක්තියක් තියෙනවා. අපි මොකද්දෝ රුචි අරුචියක් තියෙනවා. අපි මොකද්දෝ පෞරුෂත්ව ලක්ෂණයක් තියෙනවා. අපි මොකද්දෝ අබ්බැහියක් තියෙනවා මේ පටිඝට කැමැති. මේ පටිඝාරම්මණයත් එක දිගට ඉන්නවා. ඉnde ඉnde ඉnde මේ කස කැවෙනකොට යම් වෙලාවක එයා දැනගත්තොත් මේ පටිඝාරම්මණය ඇසුරු කරනව වෙනුවට මේ කස කැවිගෙන එන द्वේෂය දිහා බලන්න පුළුවන් නම් අර අරමුණෙම හිත පැත්තකට යනවා. මේ द्वේෂය වැඩි වුණාට පස්සේ මම යකෙක් වෙනවා. අහිතකර දේවල් කරනවා. අහිතකර දේවල් මඩත් වෙනවා. ඒ නිසා මේ द्वේෂය මේිට කලින් චිත්තක්ෂණයට කලින් දැක ගන්න පුළුවන් වුණා නම් මෙච්චර පමා නොවි අප්‍රමාද වෙන්න පුළුවන් නම් කියනොත් ප්‍රමාදේ වචනේ ලොකු අර්ථකථනයක් එනවා. ඒ ආශස් ප්‍රසවාස බලනට වැඩිය මේ ඡන්දෝපසංහිත දෝසූපසංහිත අරමුණක් ගන්නවා. එච්චරම පමා වුණොත් ඒ තරමට Taman දාස වෙනවා, බලු වෙනවා, නීච වෙනවා. ඒක අප්‍රමාදව ඇල්ලුවොත් අපිට ද්වේෂය නැගලා එන හැටි දැක් ගන්න පුළුවන්. ආන්න මේ විදිහට යම් කිසි වෙලාවක ද්වේෂය කියන එක අමුද්‍රව්‍යයක් කරන මේ පරිශ්‍රණ දිගට කරගෙන ගියොත් එනේන ද්වේෂයේදී මෙච්චරම නතු වෙන්න ඉස්සලා බාල්දු වෙන්න ඉස්සලා තුප්පහි වෙන්න ඉස්සලා වැටෙන්න ඉස්සලා මේක අල්ලගන්න පුළුවන් නම් ඒක නා ද්වේෂයෙන්ම ද්වේෂය නැති කරනවා ද්වේෂය හරහා ද්වේෂයට ද්වේෂ කළා නෙවෙයි ඒ කරන්නේ ද්වේෂයට ප්‍රේම කිරිල්ලක් කරනවා නැවත නැවත වරෙන් මට උඹේ අලගිය මුලගිය අල්ලන්න ඕන ව්‍යංජන අනු ව්‍යංජන අල්ලන්න ඕන අංග ප්‍රත්‍යංග අල්ලන්න ඕන කියලා එතකොට දන්නවා මේ අරමුණ ආශ්‍රය කරන්න කරන්න මේක දිගට ද්වේෂය වැඩෙනවා මොකද අරමුණ පැත්තක දාලා මගේ හිතේ ද්වේෂය නැගින හැටි දිහා බලන හිටියොත් ඒක තමයි ද්වේෂයට කරන්න දෙන හොඳම උත්තරේ ඒකට ද්වේෂක ද්වේෂ කරනවා කියන්නේ දැන් ද්වේෂයට ප්‍රේම කරනවා කියන්නේ දැන් ද්වේෂය ඇති හැටි දකින්න ඉතින් මේක කරන එක එදා ඊයේ පෙරේද අපි ඉගෙන ගත්තේ විතක්ක සංඛාර සංඨානය. විතක්ක හටගන්න දෝසූප සංහිත විතක්කේ හටගන්න මුල බලනවා. මේක චන්දූප සංහිත හිතරත් ගන්න පුළුවන්. මෝහූප සංහිත හිතරත් ගන්න පුළුවන්. ආන්නේ විදිහට බලාන ඉන්නකොට ඉන්නකොට තමයි යනවා යම් ප්‍රමාණයක් හට ගැනීම පැත්තට. දෝෂය හටගන්න හැටි, ඡන්දය කියන ආශාව තණ්හාව හටගන්න හැටි, නිදිමතක් කම්මැලිකමක් එපා වෙන ගතියක්, අන්දබන්ද වෙන ගතියක් හටගන්න හැටි. අනේ හටගන්න තැනට ගියාට පස්සේ Tamanට ජයග්‍රාහී හැකියාවක් එන්නේ. හැබැයි විලිලැජ්ජ නැතුව මේක නැවතෙනවා. අපි මේ द्वේෂය දැන් අල්ලගෙන තියෙන द्वේෂය හටගන්න ඇති වෙලා තියෙන්නේ. නමුත් පරම පරණ අපේ කර්ම පොට්ටනිය තියෙනවනේ. ඒවා ලිහිලිහි එන්න එන්න එන්න එන්න ඒ අරමුණ දකින්නට නැවත තරහ එන ගතිය. එහෙම නැත්නම් ඒ කේන අරමුණ දකින්නට ආශා වෙන ගතිය එන්න පටන් ගන්නවා. හැබැයි දැන් සෑහෙන දුරට ඒක එන්නකොටම මුලින් දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් හට ගැනීම දැක ගන්න පුළුවන් தත්ත්වයේ අතින් වාසිදායක තැනක ඉන්නේ. අන්නේ වාසිදායක තැනක ඉන්නකොට වේලාවකට ඒක පටන් ගන්න තැනින්ම කඩලා ඉන් කරන්න සිද්ධ වෙනවා. නියපොත්තෙන් කඩලා අයින් කරන්න වෙනවා. එහෙම නැත්නම් <clears throat> පොරවෙන් කපන්න තියන්නේ නැතුව නියපොත්තෙන් කපලා අයින් කරන්න පුළුවන් තැනකට ගන්නවා. හැබැයි එතකොට හොඳටම සිටිය ජයග්‍රාහී විදියට තමන්ගේ අතේ තියෙන. ඕන තැනකදී බොත්තම දාන්න තද කරන්න පුළුවන් නැත්නම් අතාරින්න පුළුවන්. අන්නේ මට්ටමට මේ පියවර හතර ගත්තට පස්සේ ඒක උද්දේශනස් කියන්නේ බලවත් පුරුෂයෙක් ඉදිරියට ආවෝ දුරලේ කල්ලාගෙන බෙල්ලෙන් හරි කහින්ෙන් හරි අල්ලගෙන එහාට මට හොල්ලලා කරකවල විෂ කරලා බය කරලා දානවා වගේ අර ඇතිවීම පවතිනා වූ ද්වේෂය හෝ ඡන්දය හෝ එහෙම නැත්නම් ඒ මෝහ අදහස අබිනිග්ගන්හෙය යටපත් කරලා ڇප්ප කරන්න පුළුවන් ඒ වගේම අබිනිප්පීලය පෙලන්න පුළුවන් අතින් අල්ලගෙන හොල්ලන්න පුළුවන් දුර්වල පුරුෂයෙක් අල්ලගත්තා වගේ අබි සංතාපෙය තවන්න පුළුවන් මෙතෙක් වෙලා ඒක අනිත් පැත්ත උනේ. මෙතෙක් වෙලා රාගය, ద్వේෂය ඇවිල්ලා අපි වලටපත් කරා. ద్వේෂය ඇවිල්ලා අපි සැලෙව්වා, පෙලෙව්වා. ඊට පස්සේ අපිත් ඇව්වා. දැන් ඒකේ මුල දැකීමේ ආනිසංසය වශයෙන් සමහර දෙක අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඒකට විපස්සනා පැත්තෙම නැති වුණත් විපස්සනා පැත්තේ නැහැ කියන්නත් බෑ. ලස්සන උපමාවක් වෙන සූත්‍රයක ਸਰවඥාන්සේ සඳහන් කරලා තිබුණා. ඒක මට මතකයි ඉස්සල්ලා මට හම්බුනේ මේ බ්‍රහ්මංශ ස්වාමීන් වහන්සේ ඒක ඉදිරිපත් කරලා තිබුණා මේ ගොමලසන රූපකයක් නැත්නම් නිදර්ශනයක් විදිහට ඒක පස්සේ දැනගත් එක ਸਰවඥාන් වහන්සේ දේශනා කරපේක නමුත් ඒ ශාන්ති හරීම ස්ථානෝචිත කියදලා තිබුණා. රජ කෙනෙක් අසබ්ද පසල් දනවක ඇතුවිච යුද්ධයක් මැඩලන්න මාලිගාවෙන් පිට වෙලා යනවා. පිටලා ගියාට පස්සේ ඒ රජුරණ දැහැින කාලයක් ඉන්න වෙනවා යුද්ධ මැඩලන්න මැඩලා ආපහු එනවා. එතකොට තමන්ගේ රාජධානී සීමාවෙදී කියනවා රජුරා නැති අල්ලපනල්ලේ විශාල යක්ෂයෙක් කැවිලා මාලිගාව අල්ලගත්තයි කියන. ඊට පස්සේ ඒ ඔත්තුකාරයා රජුරණ කියනවා දැන් මුළු රාජධානීම යටතේ තියෙන්නේ හැම කෙනෙක්ම යටපත් කරගෙන ඉන්නේ කියලා. හැබැයි රජුල හොඳට අහගන්නවා විස්තරේ. ඒතකොට කියනවා යා එනකොට ආයේ බොහොම පුංචියට සම්පූර්ණ වර්ධනය සිද්ධ වුණේ මේ අපේ කට්ටියත් එක්ක ඇති වෙන ගැටුමේ. හැම දෙයක්ම වාසියට ගත්තා එන්න එන්න බලවත් වුණා. ඒක ශක්තිමත් වුණා. හැකියාවල් වැඩි වුණා කියලා. රජුල හොඳට අහගන්නවා. ඒසොට මේ මනුස්සයා කියනවා ගේට්ටුවට ඇවිල්ලා යා කිව්ව මාලිගාවට යන්න ඕනේ කියලා. ඉතින් ගේට්ටුවේ ඉන්න මනුස්සයා ආරච්චි මහත්තයා මේ මනුස්සයාට පුම්බන්න ගත්තා. එහෙම යන්න දෙන්න බෑ රජුරෝ නැහැ කියලා. එතකොට මනස ටිකක් ලොකු වුණා. අර ජීවන මනස ටිකක් ලොකු වුණා. ඊට පස්සේ මනස අර ඉන්න මනස තල්ලු කරලා මාලිකාව ඇතුළට ගියා. ඇතුළට යනකොට මේ මනස ඊගාව ගේට්ටුවේ ඉන්න එක නර කිව්වා. ඔන්න බලවත් මිනිස්සෙක් එනවා. මාව තලාගෙන ආවේ අල්ලපන් කියලා. අර මනස එළියට යනකොටම දෙන්නේ කැවිලා මෙයා මැඩලන්න උත්සාහ කරනකොට යාට වෛර කරන්න කරන්න මෙයා තව පුම්බෙන ආවා. තව ශක්තිමත් වුණා. තව බලවත් වුණා. ඒකට අර දෙන්නම තල්ලු කරන මෙයා ඉස්සරහට මාතු මාලිකාවට පණිවිඩයක් ගියා. බලවත් පුරුෂයෙක් වෙනවා එක්කෙනෙකුට වලක් කරන්න බෑ දෙන්නෙකුට වලක් කරන්න බෑ එන එන බල හමුදා ඇවිල්ලා මෙයාට ද්වේෂ කරන්න කරන්න මෙයා වැඩෙනවා අන්තිමට මාළිගාව ඇතුළට යනකොට පුරුෂයෙකුට හිතා ගන්න බැරි තරම් මේ ආපු යක්ෂයා ලොකු වෙලා ඌ ගිහිල්ලා සිංහාසනේ වාඩි වෙලා ඉන්නවා කිට්ටු කරන්න කාටවත් බෑ ඒ තරම් විශාලයි රජුරෝ දැනගන්නවා මේ යකා ද්වේෂයේ කණ යකෙක් ද්වේෂය ආහාර කරගන්නේ යකෙක් මෙයාට ඔක්කොම මගේ ගෝලියෝ ටික දීලා තින්නේ ද්වේෂය. රජුරණකට මා රාජාසනෙට යන ගමන් රාජසභටන ආ හුඟ කාලයකට පස්සේ දැක්කේ කවද්ද ආවේ. අනේ මං මං එනකම් බලන්න හිටියන වෙයි කියලා මෙයා ළඟට යන රජුර බොහොම සුවතගෙන අර මනස එන්නේ පුංචි. සිංහාසනේ ඉන්න එකන රජුරෝ කියලා කියනවා අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ නේ අමුත් එක්ක ආපුවම සලකන්න බලන්න ගේට්ටුවේදීම බැලලානේ. ඊට පස්සේ ඉන්න මනසත් ඔයා හිරේ දාන්න ගිහිල්ලානේ. එහෙම කරන්න හොඳ නැහැ නේ වැදගත් එක්ක ආවම අපි පිළිගන්න වෙන්නේ ග්‍රීන් ටී ටිකක් බොන්න කියලා. ඉතින් ග්‍රීන් ටී ටිකක් හදාන කතා කරනකොට අර මනසට ප්‍රේම කරන්න කරන්න කරන්න එන්නේ එන්නේ එන්නේ පුංචි වෙනවා. එයාට පෙන්වන්න බෑ මෛත්‍රිය. මෛත්‍රිය එයා කෙට්ටු කරවනවා. ද්වේෂය එයා තර කරවනවා. ඉතින් අන්ජුණ ටිකක් වෙලා කතා වෙනකොට සිංහාසනේ උඩ බලුමැක්කේ තරමට පුංචි උනාලු. ඉතින් රජුර අරන් ගිහලා ජනෙලෙන් එළියට විසි කළ දැම්මා. ඉවරයි. ද්වේෂත් ඒ වගේ පුංචි කරන්න ඕනේ ඉස්සර. පුංචි කරාට පස්සේ නියපොත්තෙන් කරන්න පුළුවන්. අපි කරන්න දිනේ ද්වේෂය එනකොටම කඩානපයි. ද්වේෂය එනකොටම මෙයා නැති කරන්නේ කොහොමද කියලා අහනවා. ඉතින් ඇත්තටම ද්වේෂය තෝරණ කරන ආහාරය ඉච්චරයි. අපිට පුළුවන් නම් ද්වේෂය එනකොට දැනගන්න මේ ඡන්දය නෙවෙයි. මෝහය නෙවෙයි. මේ ද්වේෂය ආවේ. මේ ද්වේෂාවේ මෙන්න මේ අරමුණ නිසායි. මේ අරමුණ ඇසුර කරොත් දිගටම මේ ද්වේෂය වැඩෙනවා. ඒක නිසා මේ අරමුණෙන් එක්ක වෙන අරමුණක ඵලයක්. එහෙම නැත්නම් ඒකේ ආදීනව සලකපන්. එහෙම නැත්නම් කල්පනා කරන නිකන් හිටපන්. නැත්නම් මේක හට ගන්න හැටි බලපන්. ඒක නිසා විතර ලස්සනම කැලේ තමයි අපිට දිගට දිගට ද්වේෂය එනවනම් ඒ ද්වේෂ ජනක අරමුණ නැවත නැවත අපි ඇසුරු කරන්න පෙළඹෙන්නේ ඇයි වෙන ලක්ෂයක් අරමුණ ඒ වෙලාවේ ඕන තරම් තියෙනවා ඒදී ඒ අරමුණත් එක්කම ඒ උරුට්ටු වෙවි උරුට්ටු වෙවි ඔට්ටු වෙවි ඔට්ටු වෙවි මට ද්වේෂය එනවා එයා මයිත් එක්ක මෙහෙම මෙහෙම කරනවා කියලා ඒ ද්වේෂ අරමුණ ඇසුරු කිරීම හරහා මේ ද්වේෂය කස කැවෙනවා ඒ නිසා කරන්න තියෙන්නේ ඒ විනෝඩ වෙන අරමුණක් කල්පනා කරන්න ඒක පේන්නේ නෝන්ජල්කමක් වගේ ඒක පේන බය අඩු ගතියක් ඒ නිසා හිතන්නේ නෑ මෙයාත් එක්ක හැප්පිලාම හදන්න ඕනේ කියලා නමුත් හැප්පෙන්න හැප්පෙන්න ද්වේෂයට ආහාර ලැබෙනවා ද්වේෂයට පොහොර ලැබෙනවා ඒ නිසා ද්වේෂයට මෛත්‍රී කරන්න ගියොත් ද්වේෂයට වසන්න බෑ. ඒ නිසා ඔය අ 9/11 එක නැත්නම් ඔය World Trade Center එකට ගැහුවට පස්සේ Mind and Life කියන සමිතියේ ඊගාව තේමාව උනේ emotional intelligence කියලා අපිට ඇති වෙන එක එක රාග, ద్వේෂ, මෝහ වගේ ඒ ආත්ම ආකල්ප එහෙම නැත්නම් මේ මානසික தত্ত্ব පිළිබඳව අපි දන්නේ මොනවද කියලා. අපි වට යට වෙනවා වාල් වෙනවා දාස වෙනවා මිසක් අපි කොහොම පටන් ගන්න කොහෙන් කෙටවන කියලා දන්නේ නැහැ. ඒක නිසාම මනුස්සයෙක් අතට රාගය ඇති වුණාට පස්සේ ඒ මනුස්සයා දිගටම කාමීත්‍යචාරය කරගෙන දිගින් දිගට දිගින් දිගට යනවා කරන්න දෙයක් නැහැ වළක්වන්න බෑ. මොකද මේ මනුස්ස ශරීරයේ හැටි රසායනික ශරීරයක් තියෙන රසායනික වැඩි වෙච්ච ගමන් කාමීති කියනවා. ඒකේ තව જાතික රසායනයක් තියෙන වැඩි වෙච්ච ගමන් තුක්කක් ගත්තා අහුවෙන අහුවෙනකට වෙඩි චීතේ වෙඩි චීතේ යනවා. වළක්වන්න බෑ. ඊට පස්සේ මෝහයක් තියෙනවා මොන જાතින්වත් අධ්‍යාපනයක් දෙන්න බෑ හික්මීමක් කරන්න බෑ හැම වෙලාවෙම ඒ අශීලාචාර මට්ටමට වැටෙනවා ඉතින් ඒක නිසා ඒගොල්ලෝ දවස් ගාණක් මේ සම්මන්ත්‍රණේ පවත්තලා අන්තිමට තීන්දුවක් ඇති කරා එතෙන් ඇතිවෙච්ච දැනුමේදී මේ මිනිස්සයෝ Tamanට ඇතිවෙන මානසික ආතති මානසික ආකල්ප පිළිබඳව දන්නේ නැතුව කරන්නේ මෙව පොහොර දාන එක. ඒ නිසා ඒව පිළිබඳ දැනුවත් කළොත් ඒක භාවනාවක් ඇත්තටම. එහෙම නැත්නම් ස්වයං ශික්ෂණයක්. කියලා seven emotions කියලා ඒ වගේ ආකල්ප හතකට පොත් හතක් ලියුණා. ආශාව පිළිබඳ එකක්, ද්වේෂය පිළිබඳ එකක්, ඊර්ෂ්‍යාව පිළිබඳ එකක්, මාන්නය පිළිබඳ එකක් ආදී වශයෙන්. ඉතින් ඒකේ ද්වේෂය පිළිබඳ ලියපු ඒ ටූර්මන් කියන රචකයා එයා පොත පටන් ගන්නකොටම කියන්නේ මීට පස්සේ මම කවදාකවත් ද්වේෂයට ද්වේෂ නොකරන්නේ මී කියලා තමයි පෙරවදන ලියන්නේ. අපි මෙතෙක් කල් කෙරුවේ ද්වේෂයට ද්වේෂ කිරීම හරහා පොහොර දුන්නා ආහාර දීලා අන්තිමට ද්වේෂය අර මාලිගාට ගිය යක්ෂයා වගේ එන්නේ එන්නේ එන්නේ වැඩි වුණාට පස්සේ වලක් කරන්න බෑ. ඔව් ද්වේෂය හුලම්බසන්න පුළුවන්. ද්වේෂය කෙන්චි කරන්න පුළුවන්. දේශය කෙට්ටු කරන්න පුළුවන්. ඒ කෙට්ටු කරන ක්‍රම හතරක් බුදුරජාණන්සේ දේශනා කරාට පස්සේ රාජාසනයේ වට ඉන්න ඉනිකුණෙක් තරමට ද්වේෂය බැස්සුවාට පස්සේ මාලිගාවෙන් එළියට ජනලෙන් එළියට විශ් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ කෙලෙස් වල ව්‍යාපාරෙදී ඒ ඒ මට්ටමේ ඉන්න යෝගාවචරය ගත්තොත් ඊට සමහරලාට Taman රාග නිශ්චිත බව රාග චරිතයක් බව මට මේ පුංචි දෙයකින් බව රාගය විශ්ින බව දැන ගන්න. දැනගෙන ලැජ්ජිත වෙනවා, පීඩිත වෙනවා, ආධිනව සලකනවා. ඒ වුණත් මේ රාගයේ කිසිම මායින් කිරිලක් නෑ. කරා නැවත නැවත එනවා. ඒ මොකද පරණ එයා එකතු කරගෙන ආපු කර්ම ශක්තිය නිසා. ඉතින් මේ පුද්ගලයා දිහා ලෝකයා බලන්නේ මහා ලොකෝට භාවනාකාරයා. ඒ වුණාට කිසි වෙනසක් නැහැ නේ රාගේ දාම තියෙනවානේ. ඒ මනුස්සයත් බලනවා මට වර එක රාගේ යට කරන්න පුළුවන්. නමුත් ආයෙසරයක් දවසක ඒ රාග නිශ්චිත කෙනෙක්ගේ එහෙම නැත්නම් රාගෙන් තෙත්තිච්ච මට්ටමටපත් වෙලා තමන්ගේ தත්වෙට ගැළපෙන්නේ නැති විදිහට පුදුම රාගයක් එන්න පටන් ගන්නවා. ඒකට හරි පශ්චාත්තාවයක් එනවා. කවදද මම සාදු චරිතයක් ඇති කරගන්නේ? කවදද මට පුළුවන් වෙන්නේ මේ දෙයක් යට කරන්න කියලා? එවැසෙගේ හිත පෙලෙනවා. බුදුජානන් වහන්සේ විතරයි කතා කරලා කියන්නේ එහෙම පෙළුනොත් උඹට මේ සටන කරගෙන යන්න බෑ. රාගය කියන්නේ විල්ලජ ජනිත දෙයක්. සුද්ධ ආත්මයකට සුද්ධ ශරීරයකට ඕන වෙලාවක ඉන්න පුළුවන්. මේ ඉන හැම වෙලාවකම මේක නැවත නැවතත් කර කර බලන්න ඕනේ. අර ගිය පාර සාර්ථක වෙච්ච ක්‍රමේ ආයශරයක් කරන්න කරන්නේ නැවත නැවත රාගේ එනවයි කියලා කියන්නේ රාගේ දුර්වල වීමක් කියන එක මේ මානසික මේ ක්‍රමේදී ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා ඇසුරෙදී ඒ පුද්ගලයා ලැබුවා කතා කරවීමෙන් අර මානසික ආතතිය බසන. එහෙම නැත්නම් ඒකට කියනවා විරේචනය කියලා කැතැසිස් කියලා. එයා ඒ රාගේ එළියට එන්නේ එන්නේ එන්නේ පෙනෙන්නේ නම් උද්දීපන වෙලා රාගෙන් තෙත් වෙලා නරක වැඩ කරනවා කියලා. නමුත් අර ඇතුලේ තියෙන ගොජේ ඇතුලේ තියෙන එකතු වෙලා තියෙන ඒව එන්න එන්න හිස් වෙන්න පටන් ගන්නවා. හිස් වෙන්න නම් මේක සැරව තුවාලකින් එළියට ගන්නවා වගේ එන්න දෙන්න ඕනේ. මේ දෙන කෙනාට බටහිර මානසික විද්‍යාව හැටියට උපදේශකයයි කියලා කියනවා. උපදේශකට කියනවා දැන් මේ පුද්ගලයාට තියෙන මේ වගේ භයානක රෝගයක් රාගෙම විකෘතියක් වඩපත් වෙලා ඒක සීදීනසා ගන්න හදනවා. එහෙම නැත්නම් අනික් කෙනාව මරන්න හදනවා මොනවා හරි වුණාට පස්සේ දිගට කතා කරවන්න. හැබැයි කතා කරනකොට හොඳ දේවල් කියන්නේ නැහැ. යාගේ හිතේ තියෙන දේවල් එළියට එන්න එන්න එන්න එන්න හිත ඇතුලේ මොකක්ද සෝසේවාවක් යන. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් 1919 දී විතර ලියලා තිනවා. උඹ ළඟට මානසික රෝගියෙක් ආවොත් උඹට සැතපෙන්න හොඳ ඉඩක් දීපන්. පහසුවෙන් වාඩි වෙන්න කියපන්. කියලා යාට යාගේ ප්‍රශ්න කියන්න අරපන්. ඔබ හූමිටි තියන්න එපා කියලා කියනවා. ඒක හූමිටි තියන්න යන්න එපා. හැබැයි විශ්වාසයක් දීපන් උඹේ තොරතුරු මම කාටවත් පිට කරන්නේ නැහැ. ඒක මගේ වෘත්තිය මේ වශයෙන් මම බැඳිලා තියෙන්නේ. ඒ නිසා කියන්නේ. ඉතින් ඒක ඒ ඒ එන ලෙඩා යා ලෙඩෙක් දුර්වල මනසක් ඇති කෙනෙක් කියන්න ඕනේ දැන් දන්නේ නැහැ. කියන්න ඕනේ මොකද්ද කියලා උපදේශකයා දන්නෙත් නැහැ. ඒ නිසා කියනවා හරි දැන් වෙහසයිනවා ගිහිල්ලා ආය දවස් තුනකින් එන්න. ආයෙසරක් කියවිලා කියනවා. කියනකොට කියනකොට කියනකොට එයා ලව්වම එයාගේ හිතේ යටිපහුවෙච්ච ඒ මානසික තුවාලේ වෙලාවක එළියට එනවා. ඒ එළියට එනකම්ම උපදේශකයා කරන්න තියෙන්නේ එයා ලව්ව මේක පිටමං කරවන්න ඕන. එළියට දාන දාපු වෙලාවක කාරණා වෙනකොට උපදේශකයා ආවේගශීලීව මෙයාත් එක්ක සම්බන්ධ වෙන්න වෙන්න උපදේශකයාගේ සුදුසුකම් අඩු වෙනවා. උපදේශකයා ආවේගශීලී වෙන්නේ නැතුව අරය ලව්ව ඔක්කොම එළියට එනකම් අහගෙන ඉන්නකොට උපදේශකගේ මනස සහ ලෙඩාගේ මනස සම වෙච්ච ගමන් ටෙලිපති ක්‍රමයට පණිවිඩයක් එනවා. උපදේශකයා හිතනවා මෙන්න මේක කිව්වොත් හොඳයි කියලා. කියනකොටම ඒක හිතනකොටම අහගෙන ඉන්න එකටත් ඒක හොඳට බෙහෙතක් වගේ හරියනවා. අන්නේ දේ වෙන්න නම් පුදුම ලස්සන දේ වචන ටික පාවිච්චි කරලා තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඔබ අවංකම් දෙන්න ඕනේ බීරෙක් වගේ කියලා. කෙලින්ම බුද්ධ වචනේ. උඹ මේ ද්වේෂයට ඒ කතා කරන්න රැහුම්කම් දෙන්න ඕනේ බීරෙක් වගේ. ඉතින් ආගේ ගෝලියෝ ටික සේරම චෝදනා කරලා තිනවා බීරෙක් වගේ රැහුම්කම් දෙනවා කියලා කියන වගකීමේ පැහැරීමක් නේද? ඒකට කොහොමද මේ පුද්ගලයා දිගටම කතා කරන්න කියලා සම්පූර්ණ මේක ප්‍රතික්ෂේප කරා. එයා එළියපු අදහස ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ එරික් ෆ්‍රොම් සෙන් බුද්ධක මාස්ටර්ස් එක්ක වැඩ කරලා එයා බුදුජානනාංශයේ කියපු එක සෝතවා බදිරෝ යථා යමක් අහෙන්කම් දෙනකොට බීරෙක් වගේ හිටපන් යමක් දිහා බලනකොට පොට්ටෙක් වගේ හිටපන් කියලා බුදුජානන්සේ කියපු එක මේ උපදේශකයට දාලා කිව්වා මේ වෙලාවේදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියප එක හරි. ඒක ඒ වෙලාවේ එළියට යන්න දෙන්න ඕන. රාගේ නැවත නැවත එන්න දෙන්න ඕන. විතික්‍රමණය වෙන්නේ නැහැ. එළවක් කියවන්න ඕන. කියවනකොට කියවනකොට ඒක හිඳෙනවා. ලිඳක් ඉහන වෙලාව වගේ. ඉතින් වතුර ගන්න වෙලාවක් නිල්ද යන්න හදන වෙලාව ශීඝ්‍රයෙන් එන්න ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතාවට ගියොත් ලෙඩෙක් ඉන්නවා. උපදේශකෙක් ඉන්නවා. නැහුණා වගේ අහගෙන ඉන්න එක විතරයි බේත. ඒකට අපි ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියනවා. නිදහස් හැසිරීම. සතිය කරන්නේ ඔච්චරමනේ. ලෙඩක් තමන්, වේදක් තමන්, උත්තරේ සතිය. සතිය කියනවා තමන්ගේම රාගයේදී. ඒක දිහා හොඳට බලන ඉන්නවා. මේ අරමුණ තියෙනකොට මේ රාගෙ මතුවෙනවා. අරමුණ වැඩි වෙලා බලන ඉන්නකොට රාගෙ වැඩි වෙනවා. අරමුණ වෙනාදකට යගම රාගෙ නතර වෙනවා. ආදි වශයෙන් මේ රාගයේ දිහා තමන්ම බලන ඉන්නකොට ලෙඩක් තමන් වේදක් තමන් උත්තරේ සතිය. එනිසා කාටවත් ගෙවන්න ඕනෙත් නැහැ, පැය ගණන් යන්න ඕනෙත් නැහැ. සතියට දෙන්න අරින්න තමන්ට නිතර වද දෙන කෙලෙසේට ඉස්මතු වෙන්න දෙන්නයි. බය වෙලා නෙවෙයි කරන්නේ. ඒකන ජයග්‍රාහී ඇඟීමෙන් කරන්නේ. නමුත් හිතා ගන්න ඒකට කොච්චර පෞරුෂත්වයක් ඕනද කියලා. එතකොට කොච්චර හික්මීමක් ඕනද කියලා. එච්චර කොච්චර සතියක් ඕනද කියලා. මේ යකාට බය වෙලා තෝණේ ගෙවල් හදන්න බෑ. සෝහණ ගෙවල් හදනවනම් යකාට බය නැතුව යන්න ඕන. නිසා දෝෂෝපසංගත හිතවිලි පටන් ගන්නකොට ඉතාමත්ම තනුකයි. තුනි. නමුත් මේක පිළිබඳ පමා වුණොත් අප්‍රමාද නොවුනොත් ඒක ශීඝ්‍රයෙන් වැඩෙනවා. වෙන්නාට පස්සේ අපිට යටපත් කරන්න බෑ මාලිකට අපි යකාවක්. එන වෙලාවේදී දැනගත්තොත් ඒ වැඩිවීම සඳහා අර දෝෂූප සංහිත අරමුණම නැවත නැවත ඇසුරු කිරීමේ වැරද්ද Taman අතට එනවා. එක්ක වෙන අරමුණක් ගන්න, එක්ක ආධිනව සලකන්න, එක්ක අසත්‍ය අපංශකාරය යොදවන්න, එක්ක මේ වැඩෙන හැටි බලන්න. පල්ලිවලා ඒ අරමුණෙන් අයින් කරපු ගමන්, ඒ අරමුණ අයින් කළා, ඒ අරමුණේ ඉදීම නැවත නැවත අනුමත කරන්නේ මගේ හිතමයි. ඒ නිසා මම ඒක දැනගෙන මුලින්ම එකකින් අනිත් පැත්තට හරවනවා කියන එක තමන්ගේ අතට ගන්න පුළුවන් නම් බුදුරජාණන්ස කියනවා ඒ වීතික්කම කෙලේශයත් නැත්නම් වීතික්කම භූමියත් ඉක්මවලා පරිඋත්ථාන භූමියත් ඉක්මවලා අනුසේ භූමිය දක්වාම තමන තේරෙන පටන් අර ගන්නවා. ඒ වගේ දෝසූපසංගත අරමුණුත් එක්ක වැඩිකල් ඇසුරු කිරීමේ යටි හිතේ මොකද්ද කැමැත්තක් තියෙනවා. තමන්ම තමයි ඒ ඇසුරු කරලා ඒ දෝෂේ වඩන්නේ. ඒ ඒ රාගේ වඩන්නේ. මෝහේ වඩන්නේ. තුනේම වෙනසක් නැහැ. ඒක නිසා පටන් ගන්න වෙලාවදී මේ අල්ලගත්තොත් අපට කියන්න පුළුවන් පටන් ගන්නම නම් කර්මානුරූපෝ කම්මජ චිත්තජ උතුජාර හේතුක් නිසා පටන් ගන්න පුළුවන් මොකක් හරි අරමුණක් ඉදිරියට එන්න පුළුවන් නමුත් ඒ අරමුණ නැවත නැවත ඇසුරු කරන්නේ කෙලින්ම ඒ ඒ වෙලාවේ අපි අනුමත කරලා අපිට ඒක උගුරටොර බෙහෙත් බොන්න බෑ ඉතින් ඒක නිසා අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි පවුලේ ඔක්කොම එකතු වෙලා ටෙලිවිෂන් එක බල බල ඉඳලා මොකක් හරි අසභ්‍ය දර්ශනයක් මතුවෙනවා පවුලයට බලාගෙන ඉන්න තරම් දර්ශනයක් පතු වෙනවා. ඉතින් අපි දන්නවනම් මේ වෙලාවේ වෙන channels තියෙනවයි කියලා. අපිට ඕන channel එක මාරු කරන්න පුළුවන්. දැන් ටෙලිවිෂන් එක ඕක කරන්න පුළුවන්. ඒ වෙනුවට මේක ඔක්කොම බලලා ඒ හදපු එකට කුණු හarpෙන් බැන්නොත් එහෙම අසබ්බය නොකෑමන දහවතුර පට්ටපතුරු එකෙක්නේ බලන්න මේ සෙනකී ඉන්නතර මෙව පෙන්වනවනේ කියලා. ඉතින් බලපු මම බලපු හින්දා නෙදන්නේ මේ කුණු හarpයක් කියලා. මට ජීුණානේ කල්ලාතුන ටෙලිවිෂන් එක ඕෆ් කරන්න. මට තිබුණනේ channel එක මාරු කරන්න. ඔක්කොම බලලා ඒව ඔක්කොම විස්තර කරලා කියනවා හදපේක හරිම කුපාඩියේ. හරිම කැතමිනියේ මේ සෙනගේ ඉන්න තැන්වල මේවා හදලා බලනවා. ඉතින් ඒ කියන්නේ මූ කෙඩිය පිටින් කාලානේ. ඉතින් බුදුහාමුදුරු කෙනෙකුගේ channels ගොඩක් තියෙනවා. on off button එකක් තියෙනවා. අපි පංචවෝකාර භව කිව්වට පස්සේ channels පහක් තියෙනවා. මේ channel එක නම් එන්නේ අනිත් channel එකට මාරු කරපන්. ඒක කරන්නේ නැතුව ඒකෙම තියාගෙන ඒකෙම වර්ධනය කරගෙන අර කැකිලි රජුරු වගේ කියනවා ඒ ගෑණි ඉස්සරහින් මේ පැත්තට ගිය නිසා කට ඇදුණා. ඊකටව කියලා දුන්න නිසා දැන් ඉතින් ලේසි නැත්තම් මට මුල ආයෙන්දලා කියලා දෙන්න ඕන කැකිලි රජුරුවෙන් කතා. ඉතින් අපි ඒක දිහා බලන එක ගෑණිගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ මිනිස්යාගේ ප්‍රශ්නයක්. ගෑණි කොහෙ ගියත් ඒකට යනකොට මේ මාසයේ සම්පූර්ණ ක්‍රියාවලිය වෙනස් වෙලා අවධානය වෙන පැත්තකට ගිහිල්ලා කරගෙන යන වැඩේ කරගන්න බැරි වෙනවා. ඉලේශිරත් පාසුරත් අරමුණට දොස් කියනවා. ඉතින් අරමුණ වෙනුවට ඒ විලා බලනවා වෙනුවට මනසට අහන්න තිබුණානේ. ගන්ධ රස බලන්න තුන යන්නේ අර ඇදලා යන්නේ මොකටද අර භවේ පුරාවට ගినాපු මොකද්ද කාන්දන් ශක්තියක් තියෙනවා. අපි ඒක ඒ මිනිස්යාගේ වැරද්දක් කියනවා නම් මොන තරම් අසාධාරණද ඒ වගේම කවදද අපි සනීප වෙන්නේ? සනීප වෙන්න දැනගන්න ඕනේ මම ළඟ තියෙනවා. ඒ දර්ශනයට ඇදලා යන ගතියක්. ඉතින් මම මේ දර්ශන නැති කරාට මගේ ළඟ මේ ඇදලා යන ගතිය තියෙන තාකල් මම දාසයි. ඒ නිසා ඒ කජ්ජනීය සූත්‍රයේදී සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ. මිනිස්සයා කාමයේ කියලා කියන්නේ තමන්ගේ ඇතුලේ තියෙන සංකල්ප වලටයි. ඒ සංකල්ප අවුස්සන්නේ පිටිවුව තියෙනවා. නති කාමයන් චිත්‍රානි ලෝකේ. මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වය නෙවෙයි කාමයේ කියන්නේ. ඒ වයින් අවිස්වාට ඒක දිගේ ඇදීගෙන යන්නේ Tamange ඇතුලේ තියෙන ඒ තියෙන විතක්ක නිස්සිත ගතිය. තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්ද. ලෝකේ විචිත්‍රකම එහෙම තිබිච්චාවයි ඔබ උඹේ කාමච්ඡන්දේ පාලනය කරපන්. ඔබ උඹේ කාමච්ඡන්දේ පාලනය කරාට පස්සේ ඔබ කුප්පණ ගතිය ඒ අරමුණු වල නැති වෙනවා. උඹලඟ කාමයේ තියෙන තාක්කල්ලි අරමුණ ඔබ කුප්පනවා. ඔබ ඊට පස්සේ අරමුණ සුද්ධ කරන්න හදනවා, අදාරින්න හදනවා, විනයගරු කරන්න හදනවා. නමුත් ඇතුලේ Taman ළඟ කාමච්ඡන්දේ තියෙන තාක්කල් ඒ කුප්පන ගතියට 100ට වැඩි ගාණක් වගේ වෙන්න ඕනේ Tamanගේ ඇතුලේ තියෙන සංකල්ප වෙනස් කිරීමයි සංකල්ප වෙනස් කරන්නේ නැතුව ලෝකෙ වෙනස් කරන්න හදන જાතිය තමයි කියන්නේ සදාචාරවාදීන් කියලා. අන්නේ සදාචාරවාදී නිසා තමයි ලෝකේ යුද්ධ දෙකක් ඇති වුනේ. ලෝකේ යුද්ධ දෙකක් ඇති වුනේ සදාචාරවාදීන් නිසා. ඒ කට්ටිය කියන්නේ මේ මානවය හදණ්ඩයි අදඟලන්නේ. හැබැයි කවදාකවත් Taman හැදිච්ච නැති කෙනෙකුට විතරයි සදාචාරවාදීක් වෙන්න පුළුවන්. Taman දන්නවනම් මේ ආකල්ප සම්පත්‍ය හදාගත්තට පස්සේ ලෝකේ මොන දෙයකින්වත් මාව කුප්පන්න බැරි වෙනවයි කියලා. එයා ඉස්සල්ලාම බලන්න දන්නේ ලෝකේ මට්ටම් කරන්න හදනවා වෙනකොට තමයි සෙරපු දෙයක් දාගන්න එක විතරයි. අපි ඒක කරන්නේ නැතුව කියනවා මට මේ රාගය ආවේ මට ද්වේෂය ආවේ මේ පරිසරය කෙලසිලා තියෙන නිසා එහෙම නැත්නම් මේ බාහිරේ හොඳ නැති නිසායි කියලා මේ පුදුමාකාර විදිහට බාහිරත් එක්ක ගැටෙනවා. බුදුජානනාංශය මතක් කරලා කියන්නේ සංකල්ප හදන තාක්කල් ඔබ ලෝකයා විසින් දෙන ඕනම ලණුවක් කරනවා. දෝකම් රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරනවා වගේ එක එක අරමුණු පෙන්නලා අපිව මත් කරනවා ඒ නිසා සංකල්ප පිළිබඳව නැත්නම් මේ විතක්ක පිළිබඳ සංඛාර సంతානෙ විතක්ක හට ගන්න තැන දැකලා ඒ කවදාකවත් හටගත්ත විතක්ක කියලා જાතියක් නැහැ එතන පහළ වෙන්නේ පහළ වෙලා ඒක වර්ධන වේගය දිහා බලාගෙන හිටියොත් කස කැවීම දිහා ඒ කස කැවීමට 100%ක්ම තමන්ගේ යටිහිතේ තියෙන කෑදරකම තමයි බලපාන්නේ යටිහිතේ තියෙන ද්වේෂයට මනාපය තමයි බලපාන්නේ එහෙම නැත්නම් අපි මෝහයට තියෙන කැමැත්ත. ඉතින් හුඟ දෙනෙක් කියනවානේ වගේ මයල මයලගේ ඇත්තටම එහෙම මේ රාගයට කැමැත්තක් නැහැ කියලා. නැත්නම් ද්වේෂයට කැමැත්තක් නැහැ කියලා. මෝහයට කැමැත්තක් නැහැ කියලා සාමාන්‍ය රටවැසියකින් යවුවොත් පුරවැසියකින් යවුවොත් ඒ කැමැත්තක් පේන්නේ නැහැ. නමුත් මේ වංචනික ස්වරූපයෙන් වැඩ කරන්න හැටි බලනකොට කිසිම කෙනෙකුට කාගාරි කිල්ලෝට හුණු නැහැ කිව්වොත් වෙන්න බෑනේ. කිල්ලෝට තියෙන හුණු තියාගෙන යන තමයි. හැම එකාගෙම කිල්ලෝට උණු තියෙනවා. ඉතින් Taman දන්නවනේ මේ උණු ටික බලන එකයි මේ බුදුරජාණන්සේ කියන්නේ කියලා උණු හංගන එක නෙවෙයි තියෙන්නේ. ඒ නිසා මේ හැම කාමයක්ම හැම රාගයක්ම හැම ද්වේෂයක්ම මතුවෙන මතුවෙන වෙලාවේ ඒක දිහා බලන හැම චිත්තක්ෂණිකම හිතා ගන්න එකේ ගෙවා දැමීමක් සිදු වෙනවා. බුදුජානකේ සඳහන් කරලා තියෙනවා රාග ద్వේෂ මොහ මතු නොවන සමාධිකට වෙලා හිටියට සමාධියක් වුණාට කෙලස් කැපීමක් කවදාකවත් වෙන්නේ නැහැ. අපි බොහෝම හොඳ සමාධියකට ගිහිල්ලා අපිට කාමච්ඡන්දේ නැහැ, ව්‍යාපාදේ නැහැ, තීන මිද්දේ නැහැ. ඒක තමයි කාමෝපසංගත, දෝසෝපසංගත, මෝහෝපසංගත කියන්නේ. ඒකේ ඉන්න පුළුවන් ගොඩක් වෙලා. නමුත් ගෙවන් වීමක් සිදු වෙලා නැහැ. එකක්වත් ඉස්මතු වෙලා. ඉස්මතු වෙලා ඒ කඩලා දැම්මොත් විතරයි දැක දැක දැන දැනම තමයි කෙලස් කෙවෙන්නේ. ඉතින් ඒක නිසා අමාරු වෙච්ච වෙලාවක අපි ඒ වගේ tempත් හිතකින් සමාධිමත් හිතකින් විස්වාම ගත්තර කමක් නැහැ. හිත ශක්තිමත් කරගත්තර කමක් නැහැ. නමුත් දැනගන්න ඕනේ ඊට පස්සේ ආයෙ සතම්බිමට යන්න ඕනේ. ඒ රාගයත් එක්කනම්, ద్వේෂයත් එක්කනම්, මෝහයත් එක්කනම් ඒක මතු වෙලා. මතු කිරීම හරහාම විරේචනය කරලා තමයි එළියට දාන්නේ. ඉතින් ඒක සදාචාරවාදියා හිතන්නේ මේ කෙලෙස් ආරාධනා කරනවා කියලා. නෑ. කෙලෙස් අපිට ආරාධනා කරන්නේ එන කෙලෙසින් වැඩ ගන්න. මතුවෙන මතුවෙන අවස්ථාවේ හැටියට අපි මේ මේක මට මේ මුලදී දැනගන්න පුළුවන් මේක මට මැදදී දැනගන්න පුළුවන් මේක මට මුල මැදාග තුනම අල්ල ගන්න බැරි වුණා ආදී වශයෙන් එනේන කෙලෙසේ අවස්ථාවක් ගන්නවා හැකිතා මුලට අදින්න මුලට ඇද්දට පස්සේ Tamanට එනවා අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් නියපොත්තෙන් කරන්න පුළුවන් තත්ත්වයක් ඒක හිතා ගන්න බෑ ආධුනිකයෙකුට ආධුනිකයා නියපොත්තෙන් කරන්න ගියාට හරියන්නේ නැහැ ඒ නියපොත්තෙන් කඩන தත්ත්වය ਸਰවචනද පෙන්වන්නේ දතරද තද කරලා ජීව උඩුතලට තියලා හිර කරලා අකුසල් හිතෙන් කුසල් හිතෙන් අකුසල් හිත මැඩලනවා. ඒක තටමැව්වට හරියන්නේ මේ මූලික සුදුසුකම් නැතුවන බබෙක් බඩේ නැතුව තටමැව්වට ළමයි හම්බ වෙන්නේ නැහනේ. මුල්ලකට ගිහිල්ලා තටමඬ බලන්න. එහෙම හරියන්නේ නැහැ. ඒ බබා වටේ මාසක ළමයි පිරලා තියෙනවා. එතකොට නම් තටමැව්වොත් බබාලා හම්බ වෙනවා. දැන් කට්ටිය කරන්නේ බබා නැතුව තටමනවා. ඒකල බුදුහාමුදුර කියනවා නේ තටපුවම ළමයි හම්බ වෙනවා කියනවා ඕ කොච්චර කල් තටපුවකට ඇයි බබාල නැහැ. තටමවට බබාල හම්බෙන්නේ නැහැ. මේ කියන්නේ පස්සෙනියක. විතක්ක සංධාන බහු කරාට පස්සේ තමයි කියන්නේ නියපොත්තෙන් කරන්න ඕනේ. එතකොට දත ඒ තටමන් නැතුව හම්බ වෙන්නේ නැහැ බබා. ඔය සිසිරින් කරලා ගන්න හදන්නේ මේ ඇඟේ රූපලාවන්‍ය සෞත්වය කියලා. නැත්තම් තටමනයකින් තමයි බබාට පිළිබඳ ප්‍රේමය මතුවෙන්නේ. එතෙන්ට ගියාට පස්සෙත් බබා එළියට එන්න තටමනකොට අම්මත් තටමන්නවා. නැසෝ බලම්බු වෙන්නේ නැහැ. ඒ වගේ එතෙන්ට යනකම් දුර්වල කර ගැනීම අර මුලින් කියන හතරෙන්ම සිද්ධ වෙනවා. ඒක හැබැයි සූත්‍රය කියනකොට එහෙම දැනෙන්නේ නැහැ. සූත්‍රය කියනකොට කියන්නේ අරක කරලා මේක කරලා මේක කරලා මේක කරන්න කියන එක දැනෙන්නේ නමුත් මේ පේනවා බැලු බැල්මට හොඳටම මේක පුංචි කරලා පුංචි කරලා බෙලහීන කරලා බෙලහීන කරලා තමයි අන්තිමට සමූල ඝාතනය කරන්නේ මුලින් උත්තරා දැපීම කරන්න පුළුවන්. ඉතින් මේ මුලින් උත්තරා දැමීමට යනකොට ඒ යෝගාවචරය යන්නම ජයග්‍රහී හැඟීමකින් කෙලේශාවට බය වෙන්නේ නැවරෙන් ඔබ මම අලගිය මුලකේ දන්නවා ඔබ මේ සැරේ ආවොත් නැත්තරම නැති කරනවා කියන හැඟීම ඒ යෝගාවචරය තුළ ආඩ්‍ය ගතියක් විදියට ධීර ගතියක් විදියට එන්න පටන් ගන්නවා කෙලස් තාම එනවා ආවට පසුබාන්නේ අඬා හෝ ගන්නෑ එයා දන්නවා එනේන වෙලාවේ මම වාසිය අර ගන්නවා. අරගෙන ඉවර වෙලා මං ඒ කෙලෙස් තව ටිකක් බෙලහීන කරනවා. තව ටිකක් බෙලහීන කරනවා. ඒ බෙලහීනම කරන වෙලාවේදී ඒකේ යෝගාවචරයාගේ මේ සත්ක්‍රියාවට අනුකම්පා හරි කරන්න පුළුවන්. එයා ධරණේ ප්‍රතිහත වීර්යයට අනුකම්පහරි කරන්න පුළුවන් ඉන්නේ ඊට වැඩිය කෙලස් කපුව කෙනෙකුට විතරයි. ලෝකයට කවදාවත් තේරෙන්නේ නැහැ මේ මනුස්සයේ දරණ දැරිල්ල. තාමත් රාගය ඇවිල්ලා පෙළෙනවා. පුළුවන් තරම් දත කාගෙන ඇතුළෙමුත් වේෂණය කරනවා පිටිමුත් වේෂණය කරනවා යා ඒ වුණාට දිගින් දිගටම දිගින් දිගටම මේ මතුවෙන මතුවෙන රාගේ මතුවෙන මතුවෙන ද්වේෂය මතුවෙන මතුවෙන මොහේදී අසුබාල අඳහව ගන්න යන්නේ මම කවදා හරි මේක ජය ගන්නවා කියන හැඟීමට එනවා ඒක ආධුනික යෝගාවචරයට ඉන්නේ ආධුනික යෝගාචර ඇති කරන්නේ සතිය ඇති කරනවා සමාධිය ඇති කරනවා ලෑස්තිලා යනවා සද්ධාවෙන් නැවත නැවත මුණ දෙනවා වැටෙනවා තැලෙනවා පොඩි වෙනවා නමුත් සරුවචන් වහන්සේ සරුවචන් වහන්සේගේ තියෙන පොදු දැක්මෙන් බැලුවොත් උන්වහන්සේ මේ අදිෂ්ඨාන ශක්තියෙන් කෙලෙස් තලන කෙනාට වැඩිය කෙලෙස් ඉදිරියට වැටෙමින් දඟලන ආධුනික යෝගාචරයට වැඩි අනුකම්පාවක් කරනවා මේ සටනට මුලින්ම පෙළඹිලා පෙළඹිලා යනවා කිසි ආයුධයක් උපකරණයක් මොකුත් නැහැ. කෙලෙස් වල බරපතලකම දන්නෙත් නැහැ. ඉදිරියට යනවනේ යෝගාවචරය. මේ ආරම්භ ධාතුව වැඩි පටන් ගන්න කෙනා එයා තමයි බොහෝම දුර්වල කෙනා. එයාට ලෝකෙන් අනුකම්පාවකුත් නැහැ, තමන් ළඟත් ආයුධ නැහැ, කෙලෙස් වල අනුකම්පාවකුත් නැහැ. එතෙන්දි පුත්‍රජානන්සේ පුළුවන් තරම් උදව් කරනවා මේ <clears throat> ප්‍රධාන වෙනස මේ කෙලෙස් වවමින් හිටපු කෙනා කෙලෙස් දුරු කිරීමේ වැඩකට බැස්සා. එයා මේ ආරම්භ ධාතුව ඇති කරා. පටන් අරගත්තා. තාම නික්කම මට්ටමට ගිහිල්ලා නැහැ. ඒ කෙනාට හැන්දෙන් කවන්නා වගේ. උදාහරණ කියනවා ඔබ ගත්ත පියවර හරි. පරාජිත දේවල් බොහෝ වෙන්න පුළුවන්. නමුත් බය වෙන්න එපා. කරගෙන කරගෙන යන්න යනකොට උඹට ආයුධය හුරු වෙනවා අතට. ඔබ දන්නවා කෙලෙස් වල තියෙන බරසාරකම. ওই ටික උඹම කරන්න ඕනේ. මට උඹට කරලා දෙන්න බෑ. නමුත් මම උඹට ධෛර්ය දෙනවා කියලා ඒ ආධුනික යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ ගොඩාක් විස්තර සහිතව කතා කරනවා. ඊට පස්සේ මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා ඇත්තට මේ ආධුනික පන්තියේ ඒ ප්‍රාථමික පන්තියේ මොන්ටිසෝරි පන්තියේ හරියට ඇල්ලුවා නම් ඉතුරු ඒවා ගන්න දෙයක් නැහැ කියලා. ඉතුරු ඒ ඉබේ සිද්ධ වෙනවා කියලා. මුල හොඳ හොඳ ස්ථාවර ආරම්භයක් ඇති කරගන්න ඕනේ. මම මම දන්නේ මේ විතක දන්තාන සූත්‍රය දන්නෙත් නැහැ මේ ඉස්සරහට පාවිච්චි කරන උපකරණ දන්නේ නැහැ. මට එක උපකරණයක් තියෙනවා. එළබෙල එළබෙලට මූණ දෙනවා. ඉස්සෙල්ලා අපි මූණ දෙන්නේ ආනපානෙට. අපි මූණ දෙන්නේ වම දකුණට. ඒ වගේ මොකක්වත් නැහැ. ඒවා නිකන් අර කාමච්ඡන්දේ දුරු කරන්න, කාමයේ අයින් කරන්න තියෙන පොඩි ෆිලර් එකක්. එහෙම නැත්නම් පූරකයක් විතරයි. ඒ පූරකේ වඩලා වඩලා වඩලා වඩලා ඉතින් වෙනකොට කාමච්ඡන්දේ වද දෙනවා, ද්වේෂේ වද දෙනවා. ජීද්දිම පූරකේ වඩලා වඩලා වඩලා අන්තිමට තේරුම් ගන්නවා කාමයේ තියෙද්දිත් ද්වේෂයේ තියෙද්දිත් ආශස් ප්‍රසවාස බලන රාගයේ තියෙද්දිත් ද්වේෂයේ තියෙද්දිත් වම දකුණ බලන එහෙම නැත්නම් මට සද්දයක් ඇහෙනවා හරියට කේන්ති යන જાති සද්දයක් අනිවාර්යයෙන්ම තරහ එනවා ඒත් බලනවා සද්දෙත් ඇහෙනවා රාහත් තරහත් ගිහිල්ලා තියෙනවා ඒත් මම පය තියනවට බලන්න බැරිද අරතර යායට පය තියෙන අපේ නැති වුණාට අතනින් මෙතනින් පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නකොට යාට තේරෙනවා ඉස්සර වගේ කරදරයක් නැති තැනක සතිය පවත්තන එක නෙවෙයි දැන් කරන්නේ මේ රාගයෙන් අභියෝග කරද්දී, ද්වේෂයෙන් අභියෝග කරද්දී ඒ අරමුණු තියේදීත් මම ලදලද තැන අර ඇති කරගත්ත සතිය තිත්ති ධානය ගිය සතිය එක ඉරට අරගෙන යන්න බැරි වුණාට අතනින් මෙතනින් අතනින් මෙතින් හරි ගමන සතිය වරන්න ගියාට පස්සේ යට තේරෙන්න පටන් ගන්න මේ සතිය යම් ආකාරයක වර්ධනයක් සිදු වෙනවා නම් ඒකට සාපේක්ෂව අර කෙලෙස් වල දුර්වල වීමක් වෙනවා. එතකොට තමයි කෙලෙස් පිළිබඳව අපිට වාසිබස් කියන්න පුළුවන්. සටනට පෙළඹෙන්න පුළුවන් වෙන්නේ ඒව ටික සේරම ඇත්තටම කියනවා එකක්වත් කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒ ඔක්කොම අපේ సంతානේ තියෙන දැනුම අපිට අවශ්‍ය කරලා තියෙන වැටෙන හැම වෙලාවෙම නැගිටවලා ආධුනික මනසක් ඇති කරගෙන හැම තැනකදීම අර එළඹ සිටි ගතිය. අපි ඉස්සල්ලා අල්ලන්නේ මධ්‍යස්ථ අරමුණු. ටික වෙලා ගියාට පස්සේ කෙලස් එනවා. අඬුපුප්පගෙන ඒ තියේද්දිත් මධ්‍යස්තරමුණ හදාන හදාන යනකොට අපිට පේනවා මේ කෙලස් වල අඬු කැඩෙන්න පටන් ගන්නවා. එකවර කැඩෙන්නේ නැහැ. කැඩිගෙන කැඩිගෙන යනකොට තමයි තේරෙනවා මේ අපි දන්නේ නැතුණාට මේක චිත්තක්ෂණයක් සතිය පවත්වනවා කියලා කියන්නේ යගදාවක් වගේ එකක්. ඕන දෙයක් කඩන්න පුළුවන් එකක්. හැබැයි ඒකේ ගැම්ම තියෙනවා. එක චිත්තක්ෂණේ චිත්තක්ෂණේ සතිය තිබුණාට බෑ. ඒක කස කැවෙන්න ඕන. ඒක ගැම්ම ගන්න ඕන. ඒ ගැම්ම ගන්න විශ්වාසයේ අධිෂ්ඨාන ශක්තිය ආධුනිකයට නැහැ. ආධුනිකයන් තියෙන අතනින් මෙතනින් ටික ටික ටික ටික එකතු කරන සතිය. ඉතින් ඒ යා ඒ ගැම්ම කන, ගැම්ම ගන්න, Javaයේ ගැවෙන, ගැනෙන ජීවන රටාවක් හදාගත්තේ නැත්නම් ආජීවය හදාගත්තේ නැත්නම් හැමදාම අතනින් මෙතනින් කෑලි කෑලි එකතු වෙනවා එකතුවක් වෙන්නේ නැහැ. එහෙම නැතුව මේ වර්ධනයක් වෙන්නේ නැහැ. ඒක හොඳම නිදර්ශනය තමයි ඔය අඟුලිමාල මාලේ කරේ දාගන්න ඉස්සෙල්ලා හරියට මිනි මැරුවා. මරලා ඇඟිලි තැන් තැන් වල හංගලා තිබ්බ එක වෙලාවට ගන්නම් කියලා. නමුත් නෑ අන්තිමට කියලා බලනකොට කපුටෙක් කරන් ගියලා. මිනිහෙක් මරලා හම්බ කරගත්ත ඇඟිල්ල අතර බිලාසෙ ගහන මේ ගලාසෙ ගහනවා හොයා ගන්න බෑ. මොකද හරි ගඳයි. පස්සේ තමයි හිතාගත්තේ දැන් ඉතින් කරන්න දෙයක් නෑ මේ විදිහට ගොටි ඉවරයක් කරන්න බෑ. මල් මාලයක් හදලා ඇඟේ දාගත්තා හිතන්නේ ඇඟ උදේ ඉඳලා රෑ වෙනකන් ඒ ඇඟුලි මාලයක් ඇඟේ දාගෙන ඉන්න මොනතරම් ගඳක් ඇද්ද කියලා. මොනතරම් අපාගත තත්වයක් ඇද්ද කියලා. ඊට පස්සේ උට නමක් ආවේ. අඟුලිපාල කියලා නම වෙමිනිවරුවට නෙමෙයි. ඇඟිලි මාලේ කරේ දාගත්තා. ඒ වගේ තමයි යෝගාවචරයත් අතනින් මෙතනින් සතිය ඇති කරනකොට මාලේ කරේ දාගන්න ඉස්සලා අඟුලි මාල වගේ. අපි දැහැන මිනිහ මරනවා. නමුත් ගුණයක් එන්නේ එකතුවක් එන්නේ. දිගට දිගට යන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ සතියේ තියෙන මේ බලමහිමය ඒ සිහියේ බලමහිමය කියලා ඒ ඥානකෝණික ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොත මම දැකලා නැහැ කිසිම සම්ප්‍රදාන කුල රචකයෙක් ඒ විදිහට සත්‍ය පිළිබඳව දැකලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේසා බලවත් වූ සතිය මේසා උදව් කළ යුතු සතිය මේසා අකණ්ඩව පැවතුන සතියතියදී මේ බෞද්ධයා වහා ප්‍රතිඵලගෙන දෙන සද්ධාව විටිපස්සේ යනවා. වහා ප්‍රතිඵලගෙන දෙන වීර්ය පිටිපස්සේ යනවා. නමුත් උන්වහන්සේ සුද්ධ වශයෙන් පෙන්නනවා <clears throat> සතිය වගේ නෙමෙයි ශ්‍රද්ධාව ඔබ කොච්චර විශ්වාස කරත් වරක ශ්‍රද්ධාව ඔබ පාවා දෙනවා. බොයි වීර්ය කොච්චර විශ්වාස කරත් වීර්යෙන් විභූෂණ පාණ්ඩ පුළුවන් වුණත් වරක ওই වීර්ය ඔබ පාවා දීලා ඔබ නිහිනෙක් වඩවත් කරනවා. සතිය විතරක් ඇදහුවොත් කවම කවදාවත් අතාරින්න ඉත්තෑගිට කබල්ලාය කියලා මුත්තාවල් නොයන් කිව්වලු. ඒ වගේ තමයි සතිය ගියොත් වද්දා ගත්තොත් අය මැරණකම් නැත්නම් මැරණකම් කියන්නේ නරකයි. නිවන් දකින්නකම් සතිය කරාරින්නේ නැහැ. එහෙව් සතියක් අත්‍යරූපික තමයි සිංහල ජාතියට වෙච්ච දේ. ඒක තමයි අපි වැටෙන්න හේතුව. බුද්ධ ධර්මයේ තිබුණ මේ හරපද්ධතිය දැන් බෞද්ධෙක් මුල්ල තතකල දෙකක් කනලා අහන්න බෑ සතිය කියන්නේ මොකක්ද කියලා එක එකක් දන්නේ. ඒගොල්ලෝ යනවා මේ ජාත්‍යන්තර බුද්ධ ධර්ම පතුරවන්න. මොකද්ද ගෙනියන්න ඕන කියලාවත් දන්නේ නැහැ. ඒ තරමටම අපේ අතින් කිලිුණා. නමුත් මේ සතියේ තියෙන අනාත්ම ලක්ෂණය තමයි අපි කොච්චරක් සතිය ගැන නොසලකා හිටියත් සලකන්න ගිය තමන්ම සතිය අපිට ආශිර්වාද කරනවා අපිට උදව් කරනවා. තොපි මට මාව ගණන් ගත්තේ නැහැ මහා ලොකුට සද්දාව පිටිපස්සේ ගියා. මහා ලොකුට වීර්ය පිටිපස්සේ ගිහින් කරගනි. මයිලකට එන්න එපා කියලා එහෙම සතිය කියන්නේ. සතිය කියන පුදුමාකාර විදියක් කොතනක හරි සතියට නැඹුරු වුණාද? නැතු වුණාද? සතිය කාංශේ මේ කෙනාට එතෙන් පටන් දිගට ආශිර්වාද කරනවා. සතියේ මේ මේ ආගමික ගතිය අඩුයි. ඒක නෑ. ඒකේ තියෙන තාක්ෂණික ගතිය. ඒක නිසා මෑත යුගයේ මේ තාක්ෂණික දියුණුවත් එක්ක හරියටම සතිය අඳුල්ලා දුන්නොත් මේකේ හැඟුම්බර ගතියක් මොකුත් නෑ. මේකේ එකක් කෙරුවොත් දෙකක් හම්බ වෙන්නේ නැහැ. එකක් කෙරුවොත් එකයි හම්බ වෙන්නේ. කෙරුවේ නැත්නම් එකක්වත් නැහැ. අවස්ථාවාදී වෙන්න බෑ ඒක කරලමයි උපයන්න ඕන කියලා පෙන්වුවාට පස්සේ ඒකේ තියෙන මේ සතියේ තියෙන විදුහුරු ගතිය මතු කෙරේ මේ මෑත යුගයේ වෙතින් යෝගානු යුගවල සිදු වෙන දේවල් වෙන්න ඇති මේ යුග පුරුෂයෙක් වශයෙන් මතු කෙරේ මහසි සඩෝ ස්වාමීන් වහන්සේ ඒකට කාටවත් ඒක පිළිබඳ අභියෝග කරන්න යන්නේ නැහැ. ඒ සඳහන් ඉතාමත්ම ලස්සනට ආය සතිපට්ඨාන කියන එක ඉස්සරහට අරගෙන කාට වුණත් මොන 6 4 දන්නේ නැති කෙනෙකුටවත් මේක කරන්න කියලා දෙන්න. කවුරක්වත් පිළිගන්නේ මේ සතිපට්ඨානය කරනවා කියන එක කරන්න පුළුවන් මේ කාලේ. බෝධි පූජාවත් තරම් වටින්නේ නැහැ කියලා හිතනවා. එහෙම නැත්නම් බිරිතුලකට ගහන තරම් හොඳ නැහැ කියලා හිතනවා. බෙර පූජාව සද්ද පූජාවක් කරන තරම් හොඳ නැහැ කියලා හිතනවා. ලක්ෂේ මල් පූජාවක් කරන තරම් හොඳ නැහැ කියලා හිතනවා. ඒක තාමත් තියෙනවනේ. නමුත් මේක කෙරුවොත් අර ලක්ෂේ ඉක්මවනවා. ටික ටික ටික ටික කත කැවුනට පස්සේ ඉතින් මේ වගේ සූත්‍ර වල අන්තිමට යනකොට ඒ අසත්‍ය අමනස්කාර විතක්ක සංධාන සංඛාර එහෙම නැත්නම් මේ කියන නිග්ගත්නිතබ්බ කියනට හරිය ගැඹුරක් පේනවා සරුවචනාංශිකේ තියෙන ඒ ගැඹිරත නමුත් ප්‍රායෝගිකව අවශ්‍ය කරලා තියෙනට මුල් ටික විතරයි මේ ආරම්භණ කරන වෙන එකක් බලපන් ඊ අයනු ආයනු ටික දන්නවනම් ඊටු ටික ඉබේම පෙළ ගැහෙනවා එනිසා හිතෙනවා ඒ භාවනාවක් හරියට කරගෙන යනකොට මේ කොහේ තිබුණු දැනුමක්ද කියලා හිතා ගන්න බෑ අපිට කවදාකවත් පොත් කියලා ඉගෙන ගන්න බෑ. අපිට මේන අරමුණ વિશે මූණ දුන්නාට පස්සේ Taman වෙත පැමිණෙන දෙයට මූණ දෙනවා විතර මේ ලෝකයේ තියෙන මේ ධර්මඥතා ඥානය ලබා ගන්න වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. අපි කොච්චර PhD කරත් අපි කොච්චර ಜಾති කරත් ඒ වර්තමානට මුහුණ දෙනකොට එන විදිහේ නැවුම් හැඟීමක් ප්‍රායෝගික අදහසක් ගන්න බෑ. ඉතින් අවස අවාසනාවකට වෙලා තියෙන්නේ අපේ ජීන අධ්‍යාපන ක්‍රමයට ළමයේගේ ඉගෙන ගැනීමේ හැකියාව තියෙන මූලික කාලේ 100%ක්ම අපි අර වගේ දෙයකට ආයෝජනය කරලා මෙහෙට එන්නේ 60 පෙන්නට පස්සේ. ඕලිමේ ඉන්නවා ගන්නේ නැහනේ අපි ආවට ගන්න නැහනේ මේ 60 පැනලා හොට බිමන්නට පස්සේ ඉතින් එනවා භාවනා කරන්න. ඒ ජීව චන්දුවතන් අත නැහැ මොකද ඇඟවල දිරලා. රාගේ නැහැ. ඇහිලා කියනවා මට පැය ගණන් ඉන්න පුළුවන්. හොල්මන් තමයි පුළුවන් නම් කරපන් අවුරුදු 18 දී. පුළුවන් නම් කරපන් භද්‍ර යවුවනේදී. ද්වේෂය ආවට දැම්මනෝ කාටද? වම තියන්න යනකොට දකුණ යන්නේ. ඉතින් කොයි ගහගෙන ඉල්ලක් කරන්නේ? ඒක නෙමෙයි බුදුරජාණන් කියන්නේ මේ හදිය මම ආච්චි අල්ලගෙන මුලට මුලට ඵලය අල්ලා ඊගාවත් පිළිහරි කමන්නේ පුළුවන් නම් මමත් හැබැයි පැවිදි වුණට දැනෙන කාලයක් ගිහිලා තිබුණේ. නමුත් ඒ උඩට බණින්න පුළුවන් තරමට මට ගැම්ම තියෙනවා. මම ටිකක් තරුණයි ඒ වෙලාවේ. මට ඒ හැමදෙරෝ කිව්වා බෝටක් කලින් මේක අල්ලුවා නම් ආය මොනවාක්වත් නැහැ හොල්ලන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා දැන් උනත් මේ ඉතරාට ඇවිල්ලා තියෙන නාකියන්ට බයින් එක නෙවෙයි මම මේ කියන්නේ. නාකියන්ට බයින් එක නෙවෙයි. මේකෙන් හරි ගිහිල්ලා කරුණාකර දෙවෙනි પરම්පරාවට ඔයගොල්ලෝ හිතාත ගාලා දෑවැත්තක් දෙන්න. උන්ට ඒකාන්ත හරියන මං කියන්නේ ඒ දෑවැද්ද ඒකත් මුණ්ඩ පැවිදි වෙන්න නිවන් දකින්න නෙවෙයි කරගෙන ඕනේ කර්මාන්තයක් හරියනවා එදාට මුලින් ඉඳලා අල්ලන්න පුරුදු වෙනවා අරු කරප් කරලා නාස්ති කරලා උට ඩිග්‍රී දීලා උටුණු බලන්දලා කාඩ්බෝඩ් ඊට පස්සේ උක මොන જાතිය පොල්කට විලින් ඇල්ලලා ගත්තත් ගන්න බෑ. ඇයි අංග දාගෙන ඉන්නේ? උංග දාගෙන ඉන්නේ කොයි වෙලාවෙත් තාම මම ඇවිල්ලා හවලා මට ඔය කවුරුත් කියන්නේ ආයෙත් ආයෙත් උගන්නන්න බෑ. මට හුස්ම ගන්න හැටි උගන්නන්න දෙනවද? ඕන්න බන. හැබැයි ඒ උනන් කමක් නෑ. ඒ අංග බිම තියලා වැඩේ කරන්න පටන් අරගත්තොත් සතිය අනුග්‍රහය කවදාකවත් සතිය කෙරේ තියෙන විශ්වාසය කවදාකවත් පාවා දෙන්නේ නෑ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් ඒ විදිහට ඒ මේ නිග්‍රහණ කරන්න අග්‍රහගෙන කොහොමදත් එනවා. එනකොට දන්නවා පැහෙන්න හදන්න එපා. ඔබ මගේ පාන්නේ අර්ථය තියෙන කියලා රාගයට, ద్వේෂයට එහෙම කතා කරන්න පටන් අරගත්තොත් අච්චචි තණ්හා. තණ්හා විනාශ කරා. තා ඉවර කරලා නැහැ. නමුත් එන්න තියෙන තණ්හාවට කතා කරලා කියන්න පුළුවන් පැහෙන්න එපා. ඔබ ඔච්චර කල් නැටුවා. ඒක හරියට හොඳ හයි ඇති තියෙන මීහරකේ කැලෙන් ගෙනල්ලා උට නාශලනුවක් දාලා කුර ගැහුවට පස්සේ තියලගත් ඊගහට තියලා බැඳගත්තට පස්සේ ආයේ මීහර කන්නතර ඒ උගේ තියලු ශක්තිය මට ලාභයිද ඌ අදින ඕන බරක් තියලාගෙන ඒ වගේ කැල් වල්ලලිය ගෙනල්ලා ඒක හෙන්ඩුවට කී කරු කරගත්තා වගේ වල්ලලිය වල්බూరు ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න හයිය වැඩි ඒ වගේ අපි ළඟ තියෙන මේ තණ්හාව 100ක්ම යොරෙන්නේ මහා පරිනිර්වාණය. නමුත් මේ මතුවෙන හැම තණ්හාවක්ම ශාසන වර්ධනයට යොදවනවා. තව කෙනෙකුට අප්‍රතිහතව උදව් කරන්න යොදවනවා. මොකද ඒක ශක්තියක් නේ. ඒ නිසා ඒකට කියන්නේ සංවේග කියලා. සංවේග කියලා කියන්නේ අමුතු වේගයක්. දැන් මෙච්චර භාවනා කරපුවාම මටත් රාගය එනවා. සංවේගය පාර කර ගන්නවා. ඒක නිසා මම ඒක නිකන් තියන්න හොඳ නැහැ. හිත තිබ්බොත් යකායේ කම්මල කාට හරි එක්ක තමන්ගේ භාවනාවකට එන්න ද මොනවාර දෙයකට මේ වේගය යොදවන්න ඕන. මට තරහා එනවා. කොහොමඩක්වත් බලක් ගන්න බෑ. මොකද මේ ඇඟ තියෙන්නේ හැදලා තියෙන එකනේ. ඒක ඔක්කොම සංවේගයක් බාටපත් කරන සාසන කෘත්‍යයකට යොදවනවා. මොහයාවත් ඉවර වෙච්ච ගමන් වැඩ පටන් ගන්නවා. ඒක නිසා ඒ අච්චිචි තණ්හා තණ්හාව කපනවා වාවත්ති සංයෝජනං අර හැකිල්ල ඇකිල්ල තිබුණ හැකිල්ල ආපිට ආරවනවා. නිකමට හිතන්න බිලි කොක්කක් වගේ තියෙන බිලියක කොක්ක කෙලින් කරලා දැම්මොත් මාළුව අල්ල අවුයිද කියලා. විදි කට්ට කැමක් ගැට ගහලා දාගෙන අවුරුදු ගාණක් ඉන්න කවදාකවත් අහුවෙන්නේ නැහැ. බිලියට තමයි ඇමිනෙන්නේ. අපිත් ඇමිනෙන්නේ බිලියට. බුදුසසුන බිලිය විදි කරන්න එපා කොක්ක දිග අරපන්. සංයෝජන ධර්ම 10 කොක්ක දිග අරපන් දෙවමට ඉතින් මොනක්ක පැටලෙන්නේ. බිලිය නැහැ. ඒ නිසා වාවත්තයි සංයෝජනං සංයෝජන අනිත් පැත්ත හරවන. අරියාදුවට තිබුණ කොක්ක කොක්ක විසි කරන්න එපා. කොක්ක දිගහැරපන්. ඒ වගේම සම්මා මානාභි සමය. තමයි ළඟ තියෙනවා දැන් මාන්නයක් වෙනවාද පරණ පුරුදු දාලට. ඒකෝට තියෙනවා අනේ බුදුහාමුදුරුත් එක්ක බලනකොට මම මේ මොනවද සංසන්දනය කරන්නේ. උන්වහන්සේක දැනුවත් එක්ක බලනකොට අපිට මොනවද අහුවෙලා තියෙන්නේ. මේ සංඝ රත්නය අපිත් කවුරු 2600ක් මේ කිනාපු ඇත්ත මොන විදිහට මේ දුෂ්කරතා තියෙද්දි විදේශ බලපෑම් තියෙද්දි රජවරු අබුද්ධෝත්පාද වෙලා තිබ අබුද්ධෝත් වෙලා තියෙද්දි ගිනෙනකොට අපිට මුන්න තරම් බාධක ධර්ම තියෙන්නේ නැද්ද? ඒව සංඝයා ගෙන ආපු වැඩපිළිවෙලදී අපි මේ මధుරයක් කරනවා කියලා චර්චුරු ගන්නවා, කැස්සක් අහිනවා කියලා චර්චුරු ගන්නවා. මේ මොකුලන්ද යුද්ධයක් කරන්නේ. ඒතර තමන්ගේ මාන්නේ යොදවන්නේ තමන් තියෙන මාන්නයක් අවශ්‍යයි. ඒ මාන්නේ යොදවන්නේ මාන්නේ කඩන්න. මේ සම්පතන්ස කියනවා ආහාර නිසා ආහාරම් පජහත. දාහනේ ටික ගනින් දාහනේ ඊට පස්සේ නොගන්න. මහන්නේ පාවිච්චි කරපුවා මාන්නේ කඩන්න. අයි මොකද නෑ ඒ ඒ ඒ වයරක දිගේම තමයි හරින්නේ බුදුරජාණන් වහන්සේ ඒක අයින් කරන්න යන්නේ. භාවත්තේ සංයෝජන සංයෝජන හරපාණි පැත්ත හරෝපා. සම්මා මානාපි සමය අපිට තියෙන මාන්නේ ගනින් මම මේ මේ මේ ශාසනය ඇතුළත ජීව නිවන් දකින්න නැත්නම් මං කාට හරි මේක උගන්වලා දෙනවා එහෙම නැත්නම් මං කාට හරි ආදර්ශ දායකයක් ඇති කරගන්නවා කියලා ගත්තොත් ඒ ඒ ආකල්ප වෙනස ඇති වුණාට පස්සේ ඒ මනසේ කරායන හැම විනෝදාංශයක්ම විභූෂණයක් වෙනවා කෙලෙසක් පහළ වෙනකොටම විභූෂණයක් වෙනවා මේකෙන් වැඩ අරගෙන බලන්න ඕනේ එන රාගේ ඒක මට නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් ඒක යක්කු බැඳගන්නේ යක්කු බැඳගත්තට පස්සේ යක්කුන්ගේ බැඩගන්නේ ඒකේ ඒව බැඳගත්තට පස්සේ පේන්න පටන් අර ගන්නවා. ඒ රාග ద్వේෂ මොහ නැතු ඉන්නම බෑ මේ ලෝකේ. හැබැයි දාස වෙන්නේ අනිත් ඔක්කොම දාස වෙලා වැටෙනවා. මම දන්නවා හරියටම එකේ නිලෙම්ම මිරිකලා ගත්තට පස්සේ කුක්ක වගේ පාත් වෙලා ඉස්සන. නිසා රාග ద్వේෂ මොහ දුරු කිරීම ඒක පරිණිරවාණයදී සිද්ධ වෙනවා. නමුත් අනුපදේශේෂ නිර්වාණයේදී ඒ තාමත් රාගේනවා. තාමත් ද්වේෂේනවා. තාමත් මෝහේනවා. ඒ දින වෙලාවේදී හරියටම දන්නවා. හරියට ඇනේට උඩට ගැහුවා වගේ ඒ රාගේ පාවිච්චි කරපුවාම ඇත්තටම රාගය කෙනෙක්ගේ සම්පූර්ණයෙන් නැත්තම් රාග නිශ්චිත කෙනෙක් එක්ක කොහොමද කතා කරන්න බෑ. රාග නිශ්චිත කෙනෙක් එක්ක කතා කරන්න අපි රාගය හරහාම තමයි කතා කරන්නේ. ඒ නිසා Taman ළඟ තියෙන පාලනය කරපු රාගය අතන තියෙන අසීමිත රාගේ මේක හරහා දැන් අපි මොකෙකට හරි අපිට වැක්සින් කරන්න නම් බලමරපු විස බීජයක් නේද? බලමර විස බීජය දීපුවා අනෙක් ශරීරේ ප්‍රතිදේහ හදා ගන්නවා. ඒකේ විස බීජ නැත්තම් ඒක කවදාකවත් ප්‍රතිදේහයක් හදාගන්න බෑ. ඒ නිසා අපිට කුෂි කර්මයේදී උගන්වනවා සම්පූර්ණ ජීවාණුහරණය කරව පසකට කොච්චර බීජ දැම්මත් ප්‍රරෝණය වෙන්නේ නැහැ. පසේ විස බීජ තියෙනවා. ඇසේ ඕජාව තියෙන්න ඕනේ. මේ විස බීජත් එක්ක තමයි පැලේ වැඩෙන්නේ. ඒ නිසා 100 100ක් විස බීජ ජීවාණු හරණය කරපසක් අපි හමුනත අපි හිතුවත් මේ නම් ලෙඩ රෝග හැදෙන එකක් නැහැ. විස පලිබෝදේන එකක් නැහැ. ගහ සැපට හැදෙයි කියලා නෑ. අඩු ගානේ ප්‍රරෝහණයවත් වෙන්නේ නැහැ. ඒ සමේ අපි කරන කෙලෙස් භූමිය තද්ද ඕජා සහිත තරක්. මේක හරියට නෙළුමක යට තියෙන ගොහරුව වගේ. නෙළුම පිපුණට ගොහරුවෙන් අයින් වෙලා නැහැ. තාම ගොහරුවෙන්ම තමයි ඇදලා ගන්නේ අර නෑ පිපි පිපෙන්නේ වතුර අල්ලන්නේ නැති තාලෙට. නිලු පතර වතුර වැටෙනකොට වතුර අල්ලන්නේ හැබැයි සම්පූර්ණ ඕජාව ගන්න වතුරේ. එනිසා බුදුරජාණන්තුකෝ මම manussත්වයේ ඉක්මවුවා. හැබැයි මම සම්පූර්ණ මිනිසෙක්. එනිසා මට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරතයි. ඕගොල්ලන්ගේ ඉරියව් ඔක්කොම මට තේරෙනවා. මගේ ඉරියව් ඕගොල්ලන්ට තේරෙනවා. මම අපි sannivedanaya කරන්නේ මිනිසෙක් වශයෙන්. ඒක කවදාකවත් කිව්වේ නෑ මම සර්වපරදාරි දෙවි කෙනෙක්. මම මාව දකින්න බෑ මම පේන්නේ නැහැ උන්වහන්සේ ඉතිහාසගත පුරුෂයෙක් අපි තමයි මේ 18 රියන් කළා උඩ උස්සලා තොරන් ගහගෙන මේ පුත්‍රයන්ාංශේ නිකන් කොහොල්සෝ තල්ලු කරන්න හදන්නේ <clears throat> නෑ හොඳට දාඩිය දාන හොඳට මහන්සි වෙන කෙනෙක් අන්තිමට පරිණිරාණයට යනවා කිව්වා ආනන්ද මට වතුර ටික වතුර ටිකක් තිබා මට යන්න බෑ මට කලන්තෙයි මගේ කකුල් අතපය ඉදිමිලා මගේ මේ ඉදිරත් විදත් පරණ බර කරත්තයක් වගේ මගේ ඇඟ ජරජර ගන්නවා කියලා. ඉතින් එහෙමනම් බුදුහාමරට ඔය කියන විදියට මේ නොක නොකිය ඉන්න තිබ්බ නැත්නම් විභූෂණ පානේ මේ ඇත්තම කියලාම කරන්නේ. උඹලා වගේම ලේමස් සහිත ඇඟක් මට තියෙන්නේ. හැබැයි උඹලා වගේ නෑ බෑ කියන්නේ. චරිචුරු ගන්නෑ මම හැකි සංඥාවෙන් යන්නේ. එච්චරයි බුදුහාමරට ඇති කරන්න ඕන. ඒක 100ට කෙලස් කෙලස් සමූල ඝාතනයක් අවශ්‍ය කරන්නේ නෑ. කෙලස් නැතුව අපිට කොහොමඩක්වත් නෑ බිස්නස් එක කරන්න බෑ. බිස්නස් එක තියාගන්න හැබැයි බිස්නස් එක ලාභයට ගන්න. අරියාදුවට යන්න දෙන්න එපා. ඒ නිසා කෙලෙස් නැති කිරීම නෙමෙයි අපිට තියෙන්නේ කෙලෙස් වල නිලේ හරියටම අල්ලගන්න. අල්ල මිරිකණ්ඩ ඕනේ අඬන්න. ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ඊට පස්සේ ඌ කියන කියන දේ කරලා දෙනවා. ඒක නිසා අපි කරගෙන යන මුල් මුල් ආයෝජනවලදී අපිට අවසාන ඵලයට හිතා ගන්නවත් බෑ. නමුත් ඒක ගැන හිතලා හිතනක් කරගන්නත් එපා හැම චිත්තක්ෂණයකම කලයකට වතුර බින්දු බින්දු වැටෙනා වගේ මොහොතින් මොහොත සතිය වැඩි කරගෙන යනවනම් ඒ ගැඹුර එහෙම ඒ අමාරු සමීකරණ කොටස් වලට ගෙනියන එක ධර්ම නියාමයක්. ඒකට කටපාඩම් කර කර ඉන්න ඕනේ නැහැ. Taman කලියුත්ත කරන්න කරනකොට ඒකෙන් ආඩ්‍ය කරලා දෙනවා. ඒ යුගයෙන් හරි ගැසලා දෙනවා. ඉතින් ඒක නිසා අපි කලියුත්ත මෙච්චරයි. ඒ දේ කරනවා නම් ධර්මයෙන් අපිට කෙරෙන්න ඕන දේ කරනවා. ඒකේ බුරුම භාෂාවෙන් කියනවා ඔබ මිනිස්සුන්ට කරන්න ඕන දේ ඔබ කරනවා නම් මිනිස්සුන්ගේ ඔබට ඕන කරන්න දේ ඉබේ සිද්ධ වෙනවා. තුරබාචු සාවුන් කුවචු අවුන්. මේ પરමාර්ථය ඉෂ්ට වෙන්න ඕන කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් දුක් පීඩාවක් දෙන්න එපා. කිසිම ඊළඟට කවදාකවත් සාමය කඩන්න එපා. කරන්න පුළුවන් හරිය කරන්න මේ අම්මද තාත්තද නංගිද මල්ලිද බලන්න එපා. ඉදිරිපත් වෙන වෙලාවෙදී තමන උප්පරීම කරන්න. ගෙදර ගිහලා බලනකොට තමන්ගේ කටයුතු සේරම කෙරලා තියෙනවා. එහෙම නැති න්‍යායක් අපි මේ අපේම බැංකු ගිණිමයි, අපේම රක්ෂණ රහසිකයි, මගේම පුතයි, මගේම තාත්තයි කියලා හොයන්න ගියාම උන්දලම තමයි පිහින් ඒ ඒ තෝරගත්ත එකම තමයි පිහින් අරින්නේ. අපි කාටවත් පොදුවේ කරන්න ගියාම මේ පිටේකින් පිහින් යන කමකුත් නැහනේ. පුතා නෙවෙයිනේ. හරි සන්තෝෂයක් තියෙනවා ඒක. මේ තමන්ගේ මේක අහිනකොට තමයි කාගෙන ඉන්න බැරි. ඒ මොකද ඕ ප්‍රේමයෙන් වැටුයේ මේ පුතා නොවේදෝ කියනවා හරියම්බ කරන්නේ නැතුව කන්න දීපු පුතා තමයි. ඔක්කොටම පුතා වගේ මාතය තන්යම් පුත්තන් කියලා ගත්තනම් කාගෙන් හිරිහැරයක් ආවත් කාගෙන් ස්තුතියක් ආවත් කාගෙන් බැනුමක් ආවත් ගාලල්ල ලෝකේ ඉන්න හරියක් ඉන්නේ දුස්සීලයෝ ගාලල්ල ඉතින් මිනිස්සු කට කහනකොට මොනවද කිව්වා මට මොකෝ එතකොට මැරෙන්න ඉස්සෙල්ලම ඒ ලැබෙන්න ඕනේ පිරිච්ච ගතිය බුදුහාමර කොහොම ඉඳ ඇද්ද නිවන කියන්නේ කොහොම එකක්ද මෙතන එනකම් මේ ශාසනය ගෙනාවු වීරයන් වහන්සේලා කොහොම මේවා කාගෙන ඉඳ ඇද්ද අපි මොනවටද මේ කුඩු පිරිස් කාපුර ඉලව් වගේ නියවගන්නේ රණ්ඩු සරුවල් කරන්නේ මේවා දේවල්ද කියලා අර ඔක්කොම ගන්සභා මට්ටමට වැඩෙනවා ධනියම් පල්ලයට වැටිලා ඉදිරියට යන්න ඕන ශක්තිය ලැබෙනවා ඒකත් මේ මේ ඉබේ වෙනව නෙවෙයි මේ වැඩේ කරගෙන යනකොට එක සංදිස්ථානයකදී වාසියට හිටිනවා. අරියාදුවර තිබුණවල වාසියට ඉන්නවා. එතෙන්ද යනකම් අර කලයට බින්දු බින්දු අගුවේ තිබ්බ කලයට වතුර බින්දු වැටෙනවා වගේ මොහොතක් මොහොතක් පාස මේ පවත්වන සතිපට්ඨානෙ තියෙනවනම් මේ සංසාරගතව පැමිණිච්චේ විතක්ක බිතින්න පුළුවන්. ඉතින් ඒ සඳහා ශිරු දිනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දවසේ ධර්ම දේශනාව නැත කරන මේක අපේ ධර්ම දේශනාවලියෙත් නිමාව බාටපත් වෙනවා. ශිරු දිනාන සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා